අපි කතා කරගත්ත පරිදි මෙතන පටන් ධර්ම දේශනාවකට යොමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා කවුරුත් වගේ ටික වේලාවක් වාඩිලා හිටපු නිසා ආසනය සකස් කරගනිමු. මේ හරි බැරි කියලා වාඩි වෙමු. ඒ වාඩි වෙලා සියලු දෙනාම ධර්ම දේශනාවකට සූදානම් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරයක් පාත්වමු.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 අපි අවස්ථා දෙකක් ගත්තා ඊට කලින් අද ඒ අනුව මේ අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රයේ නැත්නම් ඒ සූත්‍රයේ මුල් කරගෙන පවත්වන තුන්වෙනි ධර්ම දේශනාවයි දේශනාවලිය තුන්වෙනි ධර්ම දේශනාවයි. මේ සූත්‍රයට නමක් දාලා තියෙනවා නැත්නම් මේ සූත්‍රෙන් කියන බණ තමයි දාලා දෙනවා ආසන්න බණ කියලා. ඒකට හේතුව මේ ධර්මපරියාය නැත්නම් මේ ධර්මදේශනා ඉදිරිපත් වෙන්නේ බෞද්ධයන් අතර උගාක්ම ප්‍රසිද්ධ හුරු පුරුදු නමක් වෙන මේ අනාථ පිණ්ඩික සිටුතුමාගේ අවසාන ආසන්න අවස්ථාවේදී ඉදිරිපත් වෙන බණක් නිසා සිටුතුමාගේ ජීවිතයේ අවසාන අවස්ථාවේදී ඊටාම ආසන්න වෙලා මරණාසන්න වේදනාපත් වෙච්ච වෙලාවේදී සිටුතුමා Taman ළඟ ඉන්න සේවකයෙකුට නැත්නම් හිතවතෙකුට කතා කරලා කියනවා මෙන්න ගිහිල්ලා මේ සවැත් නුවරයි සිටුතුමා ඉන්නේ ජේතවනාරාමයට යණ්ඩයි කියලා ඒ පණිවිඩකාරය යොමු කරවලා කියනවා ගිහිල්ලා ජේතවනාරාමයේ මේ වෙලාවේ සරුවත් යනස වැඩ ඉන්නවා සරුවචන් වහන්සේට තුන්සරයක් වන්දනා කරලා මං වෙනුවමොත් නැත්නම් මේ අනාථපිණ්ඩික සිටුතුමා වෙනුවෙන් තුන් සැරයක් වන්දනා කරලා අනාථපිණ්ඩික සිටුතුමාට ආසන්නයි මේ අන්තිමයි කියන එක මතක් කරන්නේ. ඊට පස්සේ මහා ශාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ළඟටත් යන්නය කිහිල්ලවල වන්දනා කරන්නේ වන්දනා කරලා මං වෙනුවෙමුත් තුන් සැරයක් වන්දනා කරලා පණිවිඩය කියන මොකද්ද අනාථපිණ්ඩික සිටුමාට ආසන්නයි අන්තිමයි අනුකම්පා කරලා වඩින්නේ කියලා. ඉතින් මේකෙත් මේ විස්තර කරන්නේ ඉෂිතුතුමා සරුවච්චන් ආංශේ පිළිබඳව පුදුම ආදර ගෞරවයක් භය ආදර සම්ප්‍රයුක්ත බයක් තිබිලා තියෙනවා මේ තමන්ගේ අවසාන අවස්ථාව බව දැනදැනත් මේකෙන් සරුවච්චන් ආංශේ වෙහෙස නොවේවා කියන අදහසයි තියෙන්නේ යුතුයකමක් වශයෙන් සරුවච්චන් ආංශේ වචනේ සඳහන් කරනවා හැබැයි සාරිපුත්තු ස්වාමීන් වහන්සේට මතක් කරනවා මේ වෙලාවේ මට කරන අනුග්‍රහයක් විදිහට සිටුමාලිගාවට වඩිනනම් හොඳයි. ඉතින් මේකේ බරපතලකම එහෙම නැත්නම් මේ පණිවිඩයේ තියෙන නියමාර්ථයේ සාරිපුත්තු ස්වාමීන් හොඳට තේරුම් ගන්නවා. තේරුම් අරගෙන ආනන්ද ස්වාමීන් වහන්සේ පච්චාසමනව නැත්නම් පිටිපස්සේ සමග යන දෙවෙනි ස්වාමීන් වහන්සේ වශයෙන් පිටත් වෙනවා අනාථපිණ්ඩික සිටු නිවාසයේට ගිහිල්ලා යනකොට සිටුතුමාට බොහොම අමාරුයි. අමාරු කියලා කියන්නේ අවසාන අවස්ථාව. ඉතින් ඊට පස්සේ ඇඳේම ඉඳගෙන මේ මරණ මංචකේ ඉඳගෙන ස්වාමීන් වහන්සේට දාතු උසල වන්දනා කරලා කියනවා ස්වාමීන් වහන්සේ මේ වෙලාවේදී හරි දුකක් දැනනවා මේ නහය උඩ ඔළුව උඩ මේ ගල් කටුවක් තියලා කුඩු ගෙඩියක් ගහන්නා වගේ මට වාතය අමාරුයි ඒ වගේම බෙල්ල වටේ වරපටයක් දාලා තිරිඟියක් දාලා තද කරනවා වගේ ඉෂකක් කියනවා. හරක් කපන කැත්තකින් බඩ කපනවා වගේ බඩේ වාතය අමාරුයි. ඒ නිසා මම බොහොම අමාරුවෙන් ගත කරන්න කියලා ඒ අර සාරිපුත්තු ස්වාමීන් වහන්සේට මේ මරණාසන්න දුක පිළිබඳව බොහෝම පැහැදිලි විස්තරයක් කරනවා. ඉතින් එතකොට ඒ අනාථ පිටික සිටුතුමා නෑ සාරිපුත්තු ස්වාමීන් වහන්සේත් ආනන්ද ස්වාමීන් වහන්සේත් මේක හොඳට තේරුම් අරගෙන ඒ සිත්සුමාට මේ දේශනා කරන බණ මේ වාගේ නෛර්යානික සාසනික විතරක්ම වෙන්න පුළුවන් දෙයක් මේ විදියට සිත්සුමනි මේ උසාදරා ගන්න බැරි වේදනාවක ගත කරන තමයි මරණාසන්න වේදනාව ගත කරන ගත කරනවා ඒ සිත්සුමා ඒකල විදහා දක්වන වචනෙමුත් ක්‍රියාවෙනුත් තස්මාතියතේ ගාපති එන ඒවන් සික්කිතබ්බන් කියන එක තමයි මේ ආන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ දේශනාව එමනම් ගහපතිය මේ විදියට හික්මෙන්නේ කියලා. ඉතින් එතනදී ඒ හික්මේ යුතු ආකාර රාශියක් සඳහන් වෙනවා. ඉස්ලාම සඳහන් වෙන්නේ මේ සූත්‍රයේ ඇහ කන දිව නාසය කය කියන මේ ඉන්ද්‍රියන් සම්බන්ධව මරණාසන්න මොහොතේ ගත කරන කෙනෙක් හික්මිය යුතු ආකාරය. ඉස්ලාම් දවසේ අපි ඒකේ ධම්රවි පදනම මැදින් කරන යන මේ භාවනා වැඩසටහනේ ඉස්ලාම දවසේ ගත්තා ඒවං හිතේ කහපති ඒවං සික්කිතබ්බං න චක්කුං උපාදිස්සාමි න චක්කු නිශ්චිතං විඥාණං භවිෂති इति ඒවං හිතේ කහපති සික්කිතබ්බං මේ ඇහැ අල්ල බදා ගන්න එපා ඇහැ පිළිබඳ උපාදාන කරන්න එපා අනේ මගේ හිත ඇහැ මතින් චක්කු විඥානයක් බවට නැත්තම් හිත චක්කු විඥානේ නොබැඳී පවතිවා කියලා මේ චක්කු නිසිතං විඥානං භවිෂති ඇහැ නිස්සය කරගෙන ආශ්‍රය කරගෙන ඇහැ නිසා මගේ හිත නොගැලේවා නොගැටේවා කියලා මෙන්න මේ විදිහට හික්මෙන්නේ. ඉතින් අපි දන්නවා ඒක අර මරණාසන්න ඉන්න ලෙඩෙකුගේ තියෙන තීරණාත්මක අවස්ථාවක තියා හොඳ ජීවිතයේ තරුණ වයසේ ජීවිතයේ භද්‍ර යෞවනයේ කලු කෙස් තියෙන වේලාවක වුණත් අපහසු දෙයක්. ඒ මොකද ඇහැ අපිට එහෙම අවස්ථාවක් දෙන්නේ නැහැ. ඇහැ අපිව දාස භාවයෙන් වහල් භාවයේ තියාගෙන කැමැති කැමැති දේවල් රූප බලන්න අසීමිත ආශාවක ගත කරන ඉන්ද්‍රිය. ඉතින් අපි ඒක අපේ වාසියක් කරගෙන අපිට ලම්බෙච්ච ලොකු අවස්ථාවක් කරන අපි ඇහැට පුළුවන් තරම් රූප දෙමින් ඇහැ මගේ කියාගෙන මම කියාගෙන ආත්මේ කරගෙන ඇහැ මුල් කරගත්තා වූ රූප කිය නම් කරලා නිම නිම කරලා කියලා නිම කරන්න බැරි තරම් චිත්ත වීදී මේ දුවන අවස්ථාවක ඇහැ නිස්සය කරගෙන ඇහැ නිසා අනන්ත අප්‍රමාණ විඥාන පහළ වෙනවා. අපිට අවශ්‍ය වුණොත් මේ මානේ මගේ හිත ඇහැ අල්ලබදා නොගනීවා ඇහැ නිසා හිත ඇලී නොගැටීවා ගැටී නොගැටීවා කියලා හික්මව ගන්නවා කියන එක ඒ වගේ හොඳට යවුන් මදේ තියෙන වෙලාවක පවා කරගන්න අමාරු දෙයක් අනේ එහෙම වෙලාවක මේ මරණාසන්න ලෙඩෙක් එහෙම නැත්නම් මරණාසන්න කෙනෙක් කොහොමද හැසිරෙන්නේ කියන ප්‍රශ්නය අපි ඉස්සරහට ගත්. ඊගාවට දෙවෙනි සත්‍යයක් තිබුණා න චක්නසෝතං උපාදිස්සාමි න සෝත නිශ්චිතං විඥානං භවිෂ්‍යති इति එවං හිතේ ගාපති සික්කිතබ්බං. ඒ වගේම ගෘහපතිය මේ කන අල්ලා නොගනින්දයි. අල්ල බදා ගන්න එපා. කන ආශ්‍රය කරන කන නිසා මගේ හිත ඇලී ගැටි නොගනීවා කියලා හික්මෙන්නේ කියලා. ඉතින් අද අපි දවසේ මාතෘකාවෙන් තියාගත්තේ එවං හිතේ කාපති සික්කිතබ්බං න ඝාණං උපාදිස්සාමි නඝාන නිෂ්ඨං විඥාණං භවිෂ්‍යති इति එවං හිතේ ගාපති සික්කිතබ්බා ඒක නිසා අර ගිය පාර දේශනා දෙකත් පසුබිම් කරගෙන අද දවසේ අපි කාලය ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ගහාන ජීවහා කාය කියලා ඊගාට දක්වන காரணා තුන මුල් කර ගන්න. ඉතින් මේ වෙනකොටත් මම මතක් කරා මරණාසන්න වෙලාවේ නැති වුණත් අපි යම් විදියකට අපි සීලයක් රකින්න වෙලාවක සමාධියක් කරන වෙලාවක භාවනාවක් කරන වෙලාවක පවා මේ ඇහ කන දිව නාසය කය මන ඇසුරු කරගෙන මේ හිත නන්නත්තර වෙන එක හිත වල්මත් වෙන එක යම් ප්‍රමාණයකට කීකරු කර ගැනීම තමයි අපි මේ බෞද්ධ භාවනා වශයෙන් පුළුල් වශයෙන් සාකච්ඡා කරන්නේ ඒකෙදි විවිධ ආකාර ක්‍රම වලින් ප්‍රතිපදාවක් විදියටයි රත විනීත ප්‍රතිපදාව, තුවටක ප්‍රතිපදාව, ආර්ය වංශ ප්‍රතිපදාව ආදි වශයෙන් ප්‍රතිපදා රාශියක් තියෙනවා. ඉතින් ඒකෙන් <clears throat> ඇහ කන දිවනාසය කය කියන මේ ඉන්ද්‍රියන් යම් ආකාරයකට සංවර කර ගැනීම වැටෙන්නේ හතරාකාර සීල වලින් ඉන්දිය සංවර සීලය කියන එකට අපි හතරාකාර සීල ගැන පොඩ්ඩක් මතක් කරනවා නම් ඒකට කියනවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ඉන්දිය සංවර සීලය ආජීව පාරිශුද්ධ සීලය සහ ප්‍රත්‍යසන්නිසිත සීලය කියලා. ඒකෙන් භික්ෂුවක් සඳහායි මේ කතා කරන්නේ භික්ෂුවකට නම් තියෙන ශික්ෂාපද සීලයට කියන්නේ ප්‍රාතිමෝක්ෂය කියලායි ප්‍රාතිමෝක්ෂයේ ශික්ෂාපද දේශීය විෂයතා භික්ෂුන් වහන්සේලා තියෙනවා භික්ෂුණීන් වහන්සේලා 300 15ක් තියෙනවා. ඒ ශික්ෂාපද ටික ජීවිතය හා සමාන කරගෙන රකින්න එකට කියනවා ප්‍රාතිමෝක්ෂ සංවරේ රකින්නවා සංවර සීලයක් කියලා. ප්‍රාතිමෝක්ෂය අනුවේ ඔක සමාල්ලාට බන්නට කියන්නේ දහසක් සංවර සීලය කියලා රකින්න එක. ඉතින් ඒක සාමනීර කෙනෙකුට ගත්තොත් දස සීලය කියලායි සාමනීර දස සීලය කියලායි සමාදන් වෙන්නේ. ගිහියත්ෝ ඒ ශිල්පද 10ම සමාදන් වෙනකොට ඒකට කියනවා ගෘහස්ත දස සීලය, ගහට්ට දස සීලය කියලා. එහෙම බැරි නම් ගහට්ට නව සීලය, අට සීලය, පන් සීලය, එහෙම නැත්නම් ආජීව අට්ටමක සීලය වශයෙන් මේ සීල් පද නැත්නම් ශික්ෂා පද සීලයට කියනවා. ප්‍රාතිපක්ෂ සංගර සීලය කියන නමයට. එන්නත් අපි මේ සාමාන්‍ය සීල් ලකිනවා කියලා කියන එක තමයි. නමුත් ඒක තේදවත් <coughs> උනේ නැත්නම් මේ ඉන්දිය සංවරයේ ආජීව පාරිශුද්ධියේ ප්‍රත්‍ය සංනිසිත සීලයෙන් අර සිල්පද හරිම අසරණ තත්ත්වකටපත් වෙනවා. දැන් ඔය රුවන්වැලිසෑය වගේ පට්නා පූජනීය ස්ථානයකට යන්න ඔය මැද තියෙන චෛත්‍ය පිරිවර චෛත්‍ය හතරකින් තෙදවත් කරලා තියෙනවා. එතනින් ගියාම බුද්ධ ගයාවේ හදලා තියෙන ගොඩනැගිල්ලත් මේ මැද තියෙන ඒ ස්තම්භය කුළුණේ හතර වටෙන් කුළුණු හතරක් තිබ්බට පස්සේ හරිත දෙකක් තියෙනවා. ඒක පූජනීය ස්ථානයක් වශයෙන් ගැනෙන්නේ එහෙමයි. ඒ වගේම මාලිගාවේ යතා කරඬුව ගෙනියනකොට දැලේ අතු දෙන්නෙක් දෙපැත්තෙන් යනකොට පාර පිටලා යනකොට හරි ආඩම්බරයක් දෙයක් තියෙනවා. මනමාලියක් ලස්සන වෙන්න මල් කුමාරියෝ ගොඩාක් දෙපැත්තෙන් පෙළ ගස්සපුවාම ඒ ෆොටෝ එකේ පිරිච්ච ගතියක් තියෙනවා. ඒ වගේ තමයි මේ එහෙම නැතුව තනි කරමනමාලි හිටගෙන ඉඳලා ගත්තොත් එහෙම නැත්නම් ඇතා තනි වුණොත් ඒකේ ඉතර ආගයක් දෙයක් ආඩම්බරයක්. ඒ වගේ තමයි මේ උපසම්පදා සීලය හෝ එදිනදා අපි රකින්න සීලයේදී ඒ සිල්පද පමණක් රකින්න එක තමයි අපි පටන් අරගන්නේ. නමුත් ඒක හුඟක් වෙලාවට අනතුරට ලක් වෙනවා. අසරණ වෙනවා. අනාථ වෙනවා. ඒ මොකද ඊට යට තත්වයේ තියෙන ඉන්දිය සංවරය නැති වෙනකොට. එහෙම නැත්නම් සිල්පදයක් වශයෙන් සතෙක් නොමරුවාට හොරකමක් නොකලාට කාමීත්‍යාචාරය නොකලට බොරු කියලා මිසචන පරිසවචන නොකියුවට ඒ යටත මට්ටමේ ශිල්පද ව්‍යාතික්‍රමණය නොවුනට උල්ලංඝනය නොවුනට හිතේ ඒ වගේ වට පෙළ ගැහිම කියනකොට ඒ ඉඳුරන් ශික්ෂපදේ නොකඩුවාට ගෙයින් එළියට දැම්මේ නැතුවට ගේ ඇතුලේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක හැසිරෙනවා. ඒ හැසිරෙනකොට ඉඩක් ලැබුණොත් විචක්‍රමණයක් වුණත් වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් උල්ලංඝනයක් වුණත් වෙලා සමාජයට පේන Tamanට අනාගතයට හානි කරන ශික්ෂාපද විචක්‍රමණයක් වෙන්න පුළුවන්. ඒකට හේතුව මොකද? අර ඉන්ද්‍රංගයේ සංවරකමක් නැතිකම. ඒ නිසා ශික්ෂාපදය දිකට රකින්න ඉන්දිය සංවරය අවශ්‍යයි. ඒ ඉන්දිය සංවරයේදී ඇහ කන දිව නාසය කය ආදී දේවල් සංවර කිරීම සීලයේ අතිරේකයක් සීලයට ආභරණයක් සීලයට තෙදක් සීලයට අරසාවක් සරණක් ඉතින් ඒක නිසා මෙතනදී මේ කියන්නේ මේ මේ උපාසක මහත්තයා අපි දන්න අනාථපිණ්ඩික හිතතුමා සුදන්ත වෙන කොටස් සෝවන් වෙලා තියෙන නිසා යට සිවියතික් ශික්ෂා පදවිය අතික්‍රමණයක් වෙන්නේ නැහැ. අරිකන්ත සීලක පිටලා තියෙන්නේ. නමුත් ඊට යට තියෙන ඉන්ද්‍රියන් සම්බන්ධව තාම හැසිරිය යුත්තක් එහෙම නැත්නම් හික්මිය යුත්තක් සේක ප්‍රතිපදාවක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ මරණාසන්න මොහොතදී සාරිපුත්‍ර සාන්තය සඳහන් කරලා තියෙනවා න ඝාණං උපාදිස්සාමීති එවං හිතේ ගහපති ශික්කිතබ්බක්. මේ කන නාසය අල්ලගන්න එපා. කියන ගන්ධ සුවඳ බලන මේ අපේ ඉන්ද්‍රිය උපාදාන කරන්න එපා. දැඩි කොට අල්ල බදා ගන්න එපා. නඝාන නිශ්චිතං විඥානං භවිෂති इति එවං හිතේ ගපති සික්කිතබ්බං කන නාශය නිසා නාශය උපනිශ්‍රේ කරගෙන නාශය පදනම් කරගෙන හිත එහි පටලෙවෙන්න එපා ගැටෙන්න එපා ඉතින් මම මේ කියන්න හදන්නේ ඒක මේ මරණාසන්න කෙනෙකුට තියා සාමාන්‍ය ශීලක සමාධික ප්‍රඥාක යෙදෙන කෙනෙකුට වුණත් සෑහෙන අභියෝගයක්. නමුත් මේ සිටුතුමාට මේක තේරුම් ගන්න පුළුවන් උනේ කෙනෙකුට හිතන්න පුළුවන් ඒ වෙනකොට සෝවාන් වෙලා හිටපු නිසා නැත්තම් ශේඛ තත්වක නිසා. ඒ වගේම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ තනනොතන බලලා බණ කියනවා නෙවෙයි අදාළ පුද්ගලයාටයි මේ දේශනා කරන්නේ මේ පුද්ගලගේ හිතේ වෙනකොට ශික්ෂාපද සීලේ තහවුරුයි ඊට පස්සේ යාට තියෙන්නේ ඉන්දිය සංවරයයි නැත්නම් ආජීව පාරිශුද්ධියයි එහෙම නැත්නම් ප්‍රතිසන්නිසිත සීලයයි. ඉතින් මේ මරණසන්න වෙලාවේදී ආජීව පාරිශුද්ධිය බලපාන්නේ නැහැ. ප්‍රතිසන්නිසිත සීලය බලපාන්නේ නැහැ. බලපාන්නේ ඉන්දිය සංවර සීලය. ඉතින් අපි මේ නිසා කෙනෙකුට ඕන තරම් නිදහසට කරුණු ගන්න පුළුවන් මේක මරණාසන්න වෙලාවේ ඉන්න සෝවාන් ආර්ය පුද්ගලයෙකුට රහතන් වහන්සේ නමක් දේශනා කරපු නිසා අපි වගේ ගෙවල් දොරවල් වල අමුදරුවන් රකිමින් රැකී රස්සාවල් කරමින් විවිධාකාර බගකීම් භාර කරගෙන ඉන්නකොට කරන්න බෑ කියලා පැත්තකට දාන්න ඕන තරම් කරුණු කියන. ඉතින් අපි මේ දේශනා මාර්ගයෙන් උත්සාහ කරන්න වෙන්නේ නැත්නම් උත්සාහ ගන්නේ එහෙම පැත්තකට දාන හිතකුත් තියේදී ඊට යටින් හිතක් ඇති කරගන්න වෙනවා එහෙම පැත්තකට දැම්මොත් අපි අසරණයි, අපි අනාතයි. අපේ මරණසන්න වේලාවේදී මේ තරමකවත් සරණක් ගන්න වෙන්නේ. ඉතින් එහෙමනම් මැරෙන්නේ ඉස්සර වෙලා නැත්තම් මේ පණ කියන වේලාවේදී මේ වගේ වේලාවේදී මේ කියාපු මම මගේ નાශය උපාදාන කරන්නේ නැහැ. දැඩි කොට අල්ල බදාගන්නේ නැහැ. නැත්තම් નાශය නිස්රය කරගෙන නැත්නම් નાශය නිසා ඇහැ හිත විඥානයේ ඇලීම් ගැටීම් වලට ලක් කරගන්නේ නැහැ කියලා හික්මීමක් අපි කොහොමද අත්දකි? අන්නත අපි කොහොමද මේ ජීවිතේට ප්‍රත්‍යක්ෂ වශයෙන් ලං කරගන්නේ? අපිට ප්‍රත්‍යක්ෂ වශයෙන් ලං කරගන්න හැකියාවක් තියෙනවා කියලා කුසල ඡන්දයක් පහල කරනවා නම් පමණක් මේක හිතලා බැලුවට වටිනාකමක් තියෙනවා. යම් හේතුකින් අපිට පේනවා මේක ලං කරගන්න බෑයි කියලා. එහෙම නැත්නම් අපිට මේ ජීවිතේ මේක රස බලන්න බැරි ධර්ම කොටාශයක් කියලා අපි ඕකට හිතන්න යන්නෙත් නැහැ. අපි ඒක බනහන කොටත් බුදිය ගන්න. ඒකවත් අහන්න. නමුත් අපිට ඒත්තු ගන්නලා දෙන්න පුළුවන් නම් ඒත්තු ගන්නවා නම් ඒත්තු ගන්න උත්සාහ කරනවා නම් මේක කළ හැක්කක්. නාථපිණ්ඩික සිරිසුමාන්ට මහා සාරිපුත්‍ර සාංශේ දේශනා කළා වගේ ඍජුව බොහෝ ආනිසංසයිත නැතුව අපිට යම් ප්‍රමාණයක් ආනිසංස ගන්න පුළුවන් කියලා. එහෙනම් අපි එහෙනම් මේ දේ ක්‍රියාවත් කරන්න කුසල ඡන්දයක් අදිමොක්කයක් පහල කරාවි. එහෙමනම් මේ අහන බණ ඔන්න සංසුද්ධෙන් අහන. අනුව්‍යංජන ව්‍යංජන දහිතව අහන. අහල ඉවර වෙලා නැවත නැවතත් අහලා අර ක්‍රියාවත් කරන තැනට නැත්නම් අපි කියන ප්‍රත්‍යක්ෂයට ජීවිතේ සම්බන්ධ කරන තැනට යනවා. ඉතින් ඒක නිසා මට සිද්ධ වෙනවා අවස්ථා තුනකදී විතර තම තමන්ගේ භාවනාවේ අත්දැකීම් භාවනා නැත්නම් ධර්ම දැනුම අනුව කෙනෙකුට මේ විදිහට කන නාසය නිස්සය කරගෙන කොහොමද අපි වීතික්‍රමණය වෙන්න දෙන්නේ නැති මට්ටමේ කෙලෙස් හිත අරස කරගන්නේ කොහොමද හිතේ කෙලෙස් පරිඋත්ථාන වෙන්න දෙන්නේ නැති මට්ටමට අරස කරගන්නේ කොහොමද අපි අනුසය මට්ටමේ කෙලෙස් එනකොට අඩු ගන්න අඳුනගන්නේ ඉතින් මේකෙදි මේ ඉස්සල්ලාම වීතික්‍රමණය වෙන්න දෙන්නේ නැති මට්ටමට නැත්නම් උල්ලංඝනය වෙලා සමාජ නීති කඩලා හිරේ විලංගු වෙන අටින්ට වෙන්නේ නැතුව මත්තර තමන්ගේ ජීවිතයේ චරිතය කෙලසා ගන්න නැති මට්ටමට කරන එකට අපි කියනවා සිල් ලක්ිනවයි කියලා. අපි ඒකට කියනවා හික්මනවයි කියලා. සීලාචාර වෙනවයි කියලා. සීතල වෙනවයි කියලා. ඉතින් ඒක සම්බන්ධයෙන් ඇහැට තනන් නිදර්ශන දෙන්න අමාරුයි මේ නාසය සම්බන්ධව මොකද හේතුව කෙලස් උපදින ප්‍රදේශයක් පළපුවාම දවසක මේ කොළඹ වගේ රටක ජීවත් වෙනකොට ගොඩාක් කෙලස් උපදින්නේ ඇහැ සම්බන්ධ කරගෙන. ඒකයි මේ වෙළඳ ප්‍රචාර හැම වෙලාවෙම ඇස් කඩලා යන දේවල් ඉදිරිපත් කරගෙන ඉන්නේ. ඒගොල්ලෝ දන්නවා අපි මෝඩයි කියලා. ඒගොල්ලෝ දන්නවා අපි ඒ ඇහැ ගිය තැන හිතත් ඇදිලා යනවා. ඒක අනුව අපි ඒ වෙළඳ ප්‍රචාර වලට ලක් වෙනවා. ඊට පස්සේ කන රේඩියෝ එකෙන් කරන්නේ ඒ ටික තමයි. එහෙම නැත්නම් රූප වායනේ ශබ්ද රූප දෙකෙන් තමයි කරන්නේ. මේ ගොල්ල හැදුව ඇත්තටම චිත්‍රපටි ඉස්සර ඒ චිත්‍රපටියේ යනකොට ඒ ඒ ගඳ ඉන්න. ඒක අල්ලලා ගියේ නෑ. ඒක මොකද හරි වේදන්. ඒකට හොඳ ලස්සන ඊමේල් එකකින් ආපු පණිවිඩයක් තිබ්බා hinaවෙන්. ඒකේ කියලා තියෙනවා එක සුපර් මාකට් එකක් හදලා තියෙනවා ඒ සුපර් මාකට් එකේ එළවලු කඩේ ළඟට යනකොට ගොවිපලක තියෙන හරක් කෑ ගන්න සද්ද ඒ සුවඳ එනවා. කීරි පැකට් එකන තැනක ගාලක හරක් ගාලක තියෙන සුවඳ එනවා කියල. මල් විකුණන තැනවල මල් සුවඳ, පළතුරු විකුණනකොට පළතුරු සුවඳ එක එක ද්‍රව්‍ය යනවා කියලා නිසා මුගාක් මිනිස්සු සාමාන්‍ය වෙළඳ පොළට වැඩිය ඒ ද්‍රව්‍ය මිලදී ගන්නකොට ඒ තැන මේ විශේෂ විශේෂ වෙළඳ ප්‍රචාර කරපේක වියදම වැඩි උනායි කියලා නමුත් යටින් යාලේ තියෙනවා මම එතෙන්ට টয়ලට් পেපර්ස් ගන්න යන්නේ නැහැ කියලා. අනෙක් බඩු යන්නේ මමත් යන්නේ සුපර් මාකට් එකට තමයි කියන්නේ. ඉතින් ඒ වගේ වෙලා මේකත් වෙළඳ ප්‍රචාර වලට ගනි. එතකොට නම් මේ බණ ටිකක් උපදාලා මට කියන්න පුළුවන් වෙයි. තාම එහෙම වෙලා නැහැ. කෙසේ නමුත් අපි දන්නවා ඒ නාසය සම්බන්ධ කරගත්තාම අපිට වර එක තරහ යන වෙලාවක් වෙනවා. මේ ගඳක් නිසා. එහෙම නැත්නම් වර එක ආශාවක් ඇති මේ කාම ලෝකයේ ත්‍රිසෙනුන් අතර සම්පූර්ණ ඒ ෆෙරමෝන්ස් වලින් එහෙම නැත්නම් මේ ගන්ධ අනුව තමයි ස්ත්‍රී සත්තුන් පුරුෂ සත්වෝ අදගන්නේ පුරුෂයන් සහ ස්ත්‍රීන් අදගන්නේ අපි කුෂ්කර්ම ඉගෙන ගන්නකොට තේ වගාවේ ඉන්නවා නෙටුප්‍රප් කියලා කම්බලි පූච්චි කියලා එකට දෙමලින් කියන්නේ ගෑවිච්චාම හරියට කසනවා දලබුවෙක් ඉතින් ඒක කොලත් කනව හානි කරනවා නම් ගොඩක් වෙලාට වෙන්නේ අර තේ කඩන කට්ටියගේ අත්වල ගෑවිච්චාම ඉදිමෙනවා මොනම් බේතක්වත් ගෑවට රසායනික දාවිලින් කරන්න බෑ ඒක නිසා ඒගොල්ල කලවකලේ තිබෙන ටී රිසර්ච් ඉන්ස්ටිටියුට් එකේ කරේ මොකද්ද ඒ ගෑනු සතෙක් අල්ලගෙන ඒ ගෑනු සතාගේ ලිංගික හෝමෝන ෆෙරමෝන් එක වෙන් කරලා තිබුණා ඒක තේ වත්තේ තැන් තැන් වල තිබ්බාම මේකට රොත්තු පිටින් පිරිමි සත්තු ඇදිලා එනවා. ආවට පස්සේ ඒ ටික අයින් කරපුවාම ජනගහන 60ක් විතර අඩු කරන්න පුළුවන්. ගන්ධෙන්මයි ඒ කියන්නේ ෆෙරමෝන්ස් කියලා කියන්නේ ලිංගික හෝමෝන ඒක හරීම ඈතට පැතිරෙනවා ඒ පිරිමි සත්තු ඇද ගන්න. ඉතින් ඒ අනුව තමයි කෘමිනාශනය සිද්ධ කරන්නේ ඔය නෙටල් ග්‍රබ් කියන සතාගේ මොකද්ද හොඳ සිංගල් නමකුත් තියෙනවා. ඉතින් මේ අනුව බලනකොට අපි දන්නවා අපි පරිණාමයේ වේගන එනකොට ඔය ඇහැට යන්න ඉස්සෙල්ලා කනට යන්න ඉස්සෙල්ලා අපි ගොඩාක් සත්ත්ව ලෝකේ ගනුදෙනු ගොඩක් සිද්ධ වෙන්නේ ගඳ අණුව තමයි. ඒ නිසා අපි ඒ තමන්ගේ ප්‍රිය අප්‍රිය දේවල් තෝරා ගැනීමේදී ගඳ අණුව ප්‍රිය දේවල් වලට මනාපයත් අප්‍රිය දේවල් වල <clears throat> ගැටීමක් සිදු වෙනවා. මේ නිසා ලෝකයේ මේ සුවඳ විලවුන් කර්මාන්තේ එහෙම නැත්නම් රූපලාවන්‍ය වැඩ හරි විලාදික දෙයක්. ඒගොල්ලෝ දන්නවා ඒ මිනිසෙන්ට ඒ හැඟීම් පහළ කරගන්න ඒ ගන්ධ සුවඳ જાති විකුණනවා කියන එක ඉතාමත්ම පුංචි වැඩක් කරන්නේ නමුත් ගොස් මිලාදික. ඒ මොකද ඒ අනුව විශේෂයෙන්ම ඒ වර්ණ දශකයේ ගත කරන ස්ත්‍රී පුරුෂයන්ට ඒ අනුව ලොකු මේ ගනුදෙනු තියෙනවා. ඉතින් ඒ මට්ටම අපිට කියන්න පුළුවන් සීලේ වශයෙන් අපි කොහොමද ඒ ගඳක් අනුවගේ ඉල්ලා අපිට ආශාවක් පහළ වෙලා ලෞකික කාම ගුණ තත්ත්වවලටපත් වෙන. එහෙම නැත්නම් අපි අකමැති නුරුස්නා ගඳකට ඇවිල්ලා අපි ඒකන තරහ වෙලා ගැටුමක් ඇති කරගන්න කියන එක අනුව අපිට හිත තරහ ගිල සතෙක් නොමරන මට්ටමට හොරකමක් නොකරන මට්ටමට කාමීත්‍යචාරය නොකරන මට්ටමට බොරු කේලාම් හිස් වචන පරස වචන නොකියන මට්ටමට හැසිරෙන එක අපි කියනවා සිල් වශයෙන් මේ නාසය හසුරුවනවා කියලා. නැත්නම් හික්මවනවායි කියලා. කීකරු කර ගන්නවායි කියලා. ආණ්ඩු මට්ටු කර ගන්නවායි කියලා. මේචල් කර ගන්නවායි කියලා. නමුත් මං හිතුවේ ඊටත් වැඩිය ඒකෙන් දේශනාව හඳුන්වා දීලා අපි කොහොමද මේ භාවනා කරගෙන යනකොට නිදර්ශනයක් වශයෙන් ආනාපාන සති භාවනා කරගෙන යනකොට මේ ගන්ධය සම්බන්ධ කරගෙන ගන්ධට වැඩි මෙතන නාසය සම්බන්ධ කරගෙන කෙලෙස් පහළ වෙන්න තියෙන ඉඩ කොහොමද? ඒ වගේ වෙලාවට මේ සාරිපුත්‍ර ස්වාමීන් දේශනා කරපේක අපේ ජීවිත සම්බන්ධ කරගන්නකොට කොහොමද එවැනි පහළ වෙන්න ඉඩ තියෙන කෙලෙස් පහළ නොවීමට අපි කටයුතු කරන්න කියන එක ඒකට මුල් තැනක් දීලා එහෙම නැත්නම් ඒකට අවධානය යොමු කරන්න කියලා. මේක හරි විචිත්‍රයි මම උත්සාහ කළා ශබ්ද රූප රූප වලටත් වැඩිය ඇහැ සම්බන්ධ කරගෙන ඒ සම්බන්ධව ගඳ මම නැවතත් මේ නිවැරදි කරනවා නාසය දිව කය කියන මේ තුනට ਸਰුවතරන්සේ පාවිච්චි කරන්නේ මුතය කියන වචනය සිංහලට නගලන් තියෙන්නේ දැනීම කියන එක. නාසයට දැනෙන ගඳේ දිවට දැනෙන රස සහ කායසත කායට දැනෙන පහස මේ තුනට බුදුහාමුදුරුව පොදුවේ සඳහන් මුත කියලා ඒ නිසා දිට්ඨ සුත මුත දිට්ඨේ කියලා කියන්නේ ඇහැට රූප පෙනීම කියලා ගන්නවා එතකොට සුතය කියලා කියන්නේ කනට ශබ්ද ඇසීම කියලා ගන්න පුළුවන් නාසයට දිවට කයට තුනෙන්ම ඇතිවෙන්නා වූ මේ ස්පර්ශය කියන්නේ මුත විඳිනවයි කියලා එතකොට මේ සඳහා උදව් වෙන ඉන්ද්‍රිය තුනේ නාසය දිව සහ කයේ පහස නැත්තම් කයේ උපය කියලා කියනවා නැත්තම් ප්‍රසාද රූපේ නාසී ප්‍රසාද රූපේ දිවේ ප්‍රසාද රූපය ඊට පස්සේ කයේ ප්‍රසාද රූපය එතකොට මේ භාවනාවක් කරනකොට අපි ගනිමු ආනාපාන සති භාවනා කරනකොට අපි ඇත්තටම මේ කාටයුත්ත මොකද්ද මේ කියන නාසයෙන් දිවෙන් කයෙන් මේ අද දවසේ මාතුකට දාගාවයි මම මේ කතා කරන්නේ සම්බන්ධයෙන් එන්න පුළුවන් කෙලෙස් මොනවද කියලා හඳුනා ගන්නත් ඒකේ තියෙන වංචනික ස්වරූපේ තේරුම් ගන්නත් අපි උදව් කරගන්නේ කායනුපසනාවමයි. කායනුපසනාව කියලා කියන්නේ කායට දැනෙන පහසක් වයි. ඒ නිසා උදේ අපි භාවනාව පටන් ගන්නකොට ඉස්සලා දීපු උපදේශ පන්තියේදී අපි ඇහ වසා ගන්නයි කියලා කිව්වා ඇහෙන් එන ගනුදෙනු අඩු කර ගැනීම අදහසයි. නිශ්ශබ්ද තැනකට අපි යනවා කණින් වෙන්න තියෙන ගනුදෙනු ඇලීම් ගැටීම් අඩු කර ගන්න. ඊට පස්සේ සිත කය වචන කියන මේ තුන සිත කය වචනේ නාසය දිව කය කියන මේ තුන සම්බන්ධයෙන් අපිට ඊ타ත්ම අඩු පාලනයක් තියෙන්නේ මොකද නාසයට එන ගඳ සුවඳ තද බල ප්‍රශ්නිකුත් නෙවෙයි. නමුත් ආවොත් පලක්ක ගන්න ක්‍රමයකුත් නැහැ. මොකද ඒක වහන්නවක්වත් නැත්නම් අපිට තියෙන එක නැත්තනකට යන්නේ. ඊගාවට දිවට එන රස නම් මෙතනදී අපි කතා නොකිරීම නිසා ආහාර පරිශීලනය නොකිරීමේ අපි භාවනා පරියන්කේදී කරගන්න. කායයට එන පහසත් දෙකක් පිටනදී අපිට මේ විස්තර ඉදිරියට ගෙනියන්න අවශ්‍ය වෙනවා. අපි කය චේතනාපූර්වක හසුරුවනකොට යම් යම් අත්දැකීම් අපිට ලැබෙනවා. අපි යමක් අත ගන්නකොට ඉඳගෙන ඉන්න කොටේ සකස් කර ගන්නකොට ඇඳුම් ඇඟේ ගෑවෙනව සකස් කර ගන්නකොට කයට පහස දැනෙනවා. නමුත් මේ මොනවත් නොකර හිටියත් කය එක තැනක මුත්ත තිබ්බා වගේ නතර කරලා තිබ්බත් ඉන්න බවට අත්දැනි අත්දැකීමක් තියෙනවා. දැනීමක් තියෙනවා. මට නිින්ද ගිහිල්ලා නැහැ, මට ක්ලාන්ත වෙලා නැහැ, මට සී නැති වෙලා නැහැ. මම ඉන්නවයි කියන්නේ. ඉතින් මේ භාවනාව සඳහා සරුවචනාංශ ගන්න අන්න ඒ පදන. චේතනා පූර්වකව කය හසුරවන්නේ නැහැ. කය තැම්පත් කරලා ඒ ඉන්න බවට නැත්නම් ප්‍රාණයට නැත්නම් මේ භාවයට පැවැත්මට තමයි හිත යොදාන්නේ. ඒ නිසා ඒක වාගන්නා සද්ද නැත්තනකට යනවා ගන්ධ රස බලන්නේ නැහැ කය තැම්පත් කරනවා යම් ආකාරයකට ඒකට ඒක විසීම නඩත්තු කරගෙන යන්න පුළුවන් හසුරුවන්නේ නැතුව. ඉතින් මම මේ කතා කරන්න හදන්නේ මේ ආනාපානේ සඳහා ਸਰවචනසේ දී ඇති උපදේශ අනුව අද භාවනාවක් කරන කෙනෙක් පරිසරය සකස් කරගන්න හැටි සහ කය සකස් කරගන්න හැටි. ඉතින් අපි හිතුව මේ විදිහට අපි භාවනා කිපවතාවක් කරලා හරි ඒක හරියන පරියන්කයකදී හොඳට ඒ විදිහට පట్టල වාඩි වෙලා මෙහෙම කයට හිත යොදලා අනිකුත් ඒවාට හිත අවධානය යන්න දෙන්නේ නැතුව නැත්නම් ඒක නොවේවා කියන අදිෂ්ඨානෙන් කරන්න ඕනේ මේ කය බලාගෙන ඉන්නකොට ඒක පැවැත්ම දැකලා සද්ද වේදනා වලට හිතවිලි දුවන්නේ නැතුව මේ මේ ඉන්නකොට කයේ පවතිනා වූ අනායාසයෙන් සිදුවෙන්නා වූ අනිච්ඡානුක පේශින්කින් සිදුවෙන්නා වූ ආස්වාස් ප්‍රස්වාසයේ මූණට මූණ දාලා හිටියයි කියලා හිතමු ආනාපානයි කියන්නේ ස්වභාවයෙන් ඉදිරිපත් වුණා. ඊට පස්සේ යෝගාවචරය කය වෙනුවට නැත්නම් පැවැත්ම වෙනුවට කයේ පැවැත්ම වෙනුවට ආස්වාද ප්‍රසවාසයේ පැවැත්ම එහෙම නැත්නම් අපි මේ ප්‍රාණී පැවැත්මට හිත මාරු කරනවා. ඒ කියන්නේ භාවනාවට අපි අවතීර්ණ වෙනවා. ඊට පස්සේ ආනාපානේ බලාගෙන ඉන්න වෙලාවදී ඒක මේ සමතකරන යෝගාවචරයට නම් මේ කයේ ධානය ඉන්න හිත හුස්මට හිත ගියා කියන්නේම භාවනාවේ ප්‍රධාන පිවිසුම් දොරටුව. විපස්සනා කරන කෙනෙකුට සමහර විටක මේ සාමාන්‍ය හුස්ම දැනෙනවට අමතරව මේ හුස්ම වැඩියෙන්ම තැවරෙන තැන, හැපෙන තැන අහුවෙන්න ඉඩ තියෙනවා. ඉතින් වගේ කෙනෙක්ගේ තියෙන ස්වභාවය තමයි එහෙම ඉඩක් තියෙනවා නම් පුළුවන් තරම් ඒක කියනවා උනන්දු කරලා ඒ විපස්සනා දොරත් අරගෙනම යන්න කියන. ඒකෙන් අදහස් කරන්නේ සුද්ධ විපස්සනාව සඳහා ඉඩක් තියෙනවා නම් ඒකත් අරගෙනම යන්න කියලා. ඒ නිසා සමහර ඇත්තෝ ඒ සමතය අනිවාර්යයෙන්ම කරලා විපස්සනාට යන්න ඕනේ කියන යම් ගුරුකුල මතයක ඉන්නවනම් කියනවා හැප්පෙන තැන බලන් එපා. හුස්ම විතරක් බැලුවොත් ඇති කියලා. එනමුත් උපදේශ පන්තියේදී මූලික උපදේශ පන්තියේදීම විපස්සනාවට සාදර ඇත්තෝ කියනවා හුස්ම දැම්ම කොහොඳයි. නමුත් ඊට අමතර ලාභයක් හම්බ වෙනවා. හිතේ තියෙන තීක්ෂණ භාවයක් පේනවා හුස්ම ගැට තනක් තියෙනවා. ඒක දිගේ හිත හරියට කඹේ ඇවිදිනා වාගේ, දණ්ඩේ ඇවිදිනා වාගේ යනකොට කියනවා දැන් මේ දෙකක් එකලස් වෙලා තියෙන්නේ. කයේ නෙවෙයි හිත තියෙන්නේ කයේ තමයි නම හුස්මේ. හුස්මේ තිබුණට ඒ හුස්ම ගන්න වැඩ පිළිවෙල මෙන්න මෙතනයි හිත තැම්පත් කරන්න ඕනේ. මෙතනයි හුස්ම වැඩියෙන් වැටෙන්නේ කියලා ඒකත් දැන් එකලස් වෙලා. අන්න එහෙම ඉන්න වෙලාවේදී කියනවා පුළුවන් නම් මේ හුස්ම ගන්න වෙලාවේදී හෙලීමක් සිදු වෙන්නේ නැතිව අත්දකින්න. හෙලීමක් වෙන්නේ නැති බව අත්දකින්නේ. හුස්ම හෙලන වෙලාවේදී ගන්නෙ නැති බව අත්දකින්නේ. ඒ කියන්නේ මේ දෙක පළු දෙකකට වෙන් කරන්නයි කියනවා. ආස්වාද ප්‍රස්වාස දෙක ආස්වාස වාසීදී වාරේදී ප්‍රස්වාසය හා ගැටි සම්බන්ධය නැත. ප්‍රස්වාසලාදී ආස්වාසක සම්බන්ධයක් නැත. මෙන්න මේ විදිහට දෙක වෙන් කරලා හිතට කියනවා ආනපානේ හිත තියෙනවා හරි හොඳයි. හැපෙන තැන හිත තියෙනවා හොඳයි. පුළුවන් නම් ඒකත් නිකන් අභියෝග කරනවා. පුළුවන් නම් හුස්ම ගන්නකොට තියෙන අත්දැකීම පිට කරන තියෙන අත්දැ පිට කරනකොට තියෙන අත්දැකීම වෙන් කරලා දකින්න පුළුවන් එතකොට පිට කරනකොට තියෙන අත්දැකීම ගන්නකොට තියෙන අත්දැකීම වෙන් කරලා දැක්කන්න පුළුවන් මේ කහ කුඩු මේ හාල් කුඩු සුදු හාල් කුඩු කියලා දෙක වෙන් කරලා අඳුර ගන්න පුළුවන් දෙ කියලා. ඉතින් එතකොට නම් අපි දන්නවා හොඳටම ආනාපානී පෑහෙන ගැඹුරකට හිත යන්න ඕනේ. සද්ද වේදනා හිතවිලි දිගේ නන්නත්තර වෙන්න බෑ. මෙහෙම මෙන්න මේක පවත්වාගෙන යන්න පුළුවන් නම් ඉතින් ආධුනිකයෙකුට ඒක සෑහෙන ඉහළ මට්ටමේ එකලසක් කියලා කියයි. එහෙම නැත්නම් සතියේ සෑහෙන සුසර භාවයක් එකලස් වීමක් සමාධිය ඇති වෙන්න අපට දෙන්න පුළුවන් උපරිම අනුග්‍රහය කරලා තියෙනවා. මෙන්න මේ විදිහට චිත්තක්ෂණ දෙක තුනක්. මෙන්න ආස්වාසේ ප්‍රස්වාසේ නෙවෙයි මෙන්න ආස්වාසේ ලකුණු. මෙන්න ප්‍රස්වාසය මේක ආස්වාසය නෙමෙයි මෙන්න ප්‍රස්වාසයේ ලක්ෂණ කියලා ආස්වාසය සහ ප්‍රස්වාසයේ පෞද්ගලික ලක්ෂණ නැත්නම් අච්ඡත්ත ලක්ෂණ නැත්නම් පච්ඡත්ත ලක්ෂණ සබභාව ලක්ෂණ ගති භාව වින් වින් වශයෙන් දැක දැක යනවනම් අපි ඒකට බොහෝම සාදර වෙන්න ඕනේ. ඒ කියන්නේ ආනාපානයේම පැතිකඩ නැත්තම් උපමාන තුනක් දක්වනවා. ආස්වාද ප්‍රසවාසයේ ඉන්නේ ශබ්ද වේදනා හිතිලි නොවන බව දා. ආස්වාද ප්‍රසවාසයේ ඉන්නේ හැපෙන්නේ මෙතනමයි කියලා දාන්න. ආස්වාද ප්‍රසවාසයේ ඉන්නේ මේ ආස්වාසයේමයි ප්‍රසවාසය නෙවෙයි කියලා දාන්න. එතන මේ ප්‍රසවාසයේ ඉන්නේ ආස්වාසය නෙවෙයි කියලා. මේක හොඳ පැහැදිලි එකලසක්. අපි හිතමු දැන් මේ මේ විස්තර කරගෙන යන අතරේ මේක සාර්ථක වුණයි කියලා කෙනෙකුට සාර්ථක වෙලා එක දිගට ආනාපාන දිගේ යනකොට ක්‍රමක්‍රමයෙන් මේ ආස්වාස සහ ප්‍රස්වාස දෙක අතර මේ දැක්කත් විචිත්‍ර වූ ස්වභාවය පෞද්ගලික වූ අච්ඡන්ත වූ පච්චත්ත වූ ගති ලකුණු දෙහාවට ඒ දෙසටම හිත යොදාගෙන ඉන්නකොට මේ වගේ පෞද්ගලික ලකුණු දැකලා ඒ භාජනේ පිරුණයි කියලා හිතන්න. මම උදාහරණ ටිකක් කියනවා මම මේ කියන එක ඒත්තු ගන්නෙන්න මම දකිනවා ආශ්වාසයේ සීතල නම් ප්‍රශ්වාසයේ ලිංගක් උණුසුමයි. ආශ්වාසයේ කෙටිවට සිද්ධ වෙනවා ප්‍රශ්වාසයේ දිගට යනවා. නැත්නම් ආශ්වාසයේ දිගට යනවා ප්‍රශ්වාසයේ කෙටියට යනවා. ආශ්වාසයේ බොහොම සාන්තව ඇදෙනවා ප්‍රශ්වාසයේ එකපාරට කම්පන චංචල රැලි මානසයිට පිට කර. නැත්නම් ආශ්වාසයේ බොහොම කම්පන චංචල යනවා ප්‍රශ්වාසයේ හිමීට සිද්ධ වෙනවා. එහෙනම් නැත්නම් ආශ්වාසය ඇතුළත ආශ්වාස රාශි රාශි වශයෙන් පේනවා. ප්‍රශ්වාසය ඇතුළත එක ප්‍රශ්වාසයක්. මේ මේ විදිහට අපි ලකුණු ටිකක් දැක්කයි කියලා මෙන්න මේක දකින්නයි කියලා කියන්නෙම මේ Tamande ඒ අවස්ථාවේ දැක ගන්න පුළුවන් ඒ ලක්ෂණ සියල්ල දැකගත්තයි කියලා කියන්නෙම හිත ඒ පෞද්ගලික ලක්ෂණ දකින්න හිත දැන් ආස්වාසේ සහ ප්‍රස්වාසේ දෙකට පොදු ලක්ෂණ දකින්න සුදුසුකම් ලබන මේ මූල ධර්මයේ සිදුවෙන වැඩක් එතකොට පරිඥා වශයෙන් පරිඥා කියන්නේ යමක් විනිශ්චය කිරීමේ දක්ෂතාවය නෝ ඥාත පරිඥාවේ ඉඳලා තීරණ පරිඥාවට හිත මාරු වෙන්න වැඩි වියපත් වෙන්න උත්සාහ කරනවා ඥාත පරිඥාව කියන්නේ මේ ආස්වාසිය මේකයි ප්‍රස්වාසිය මේකයි කියලා වෙන්කොට දැනගන්න හැටි තීරණ පරිඥාව කියලා කියන්නේ මේ ආස්වාසයට ප්‍රස්වාසයට සමාන ලක්ෂණ වගේකුත් තියෙනවා මෙන්න මේ විදිහට ඉහළ කුඹුලේ වතුර පිළිලා පිරුණාට පස්සේ පල්ලෙහා කුඹරට වැක්කිරෙනා වගේ. එහෙම නැත්නම් කෝප්පෙට දේවක් කරනකොට කෝප්පේ පිළිලා පීරිසයට වැක්කිරෙනා වගේ. පෞද්ගලික ලක්ෂණ පිළිබඳ අවබෝධයේ පිරීමක් එනකොට ඒක වැක්කිරෙන්න පටන් ගන්න මට්ටමට. භාවනා පිරෙනකොට මේ පරිණාමයක් සිද්ධ වෙනවා ප්‍රඥාවල යමක් අවබෝධ කිරීමේ ශක්තිය ඥාත පරිඥායලා තීන පරිඥාට මාරුයි. එහෙම නැත්නම් පෞද්ගලික ලක්ෂණ ඉඳලා පොදු ලක්ෂණ වලට මාරු මෙන්න මේ මාරුව හරීම මායාකාරී. මේක හරීම අස්බන්දුන්කාරී මේ දේ දැක දැක දන දන නොකියොත් මෙතනදී භාවනා කෙරුව ඇති කම්මැලි හරි ඉරියව්ව වේදනයි හිතට හිතවිලි එනවා පාට බාහිර කියන සද්ද ඇහෙන්න පටන් ගන්නවා කියලා හිත නන්නත්තර වෙලා নানা ප්‍රවිජිත කන බින්දම් ගන්න පටන් ගන්නවා ඇත්තටම කියනවනම් මේ කනපින්ඩම භාවනාවේ දියුණුවේ ලක්ෂණය. හැබැයි දන්න කෙනා. නොදන්න කෙනා කියන්නේ හිතන්නේ දැන් හොඳට මට ආස්වාද ප්‍රසවාසයෙන් වෙන් කර කර බල බල හිටියා දැන් දෙක කලවම්. එහෙම නැත්නම් ආස්වාද ප්‍රසවාසයේ පේන්නේ නැහැ. මේක නීරසයි. මේක කම්මැලි. මට දැන් කකුල් දෙක රිදෙනවා. මට දැන් සද්ද ඇහෙනවා. මට දැන් හිතවිලි එන්න පටන් ගන්නවා. ඒ නිසා මට ආනපානේ හරියන්නේ නැහැ. මේ සතිය කැඩෙනවා මෙතනින් යාර මට සමාධිය නැති වෙනවා කියලා ඒ භාවනාවේ ඇති වෙන මේ පරිණාමය මේ විපරිණාමය දරා ගන්න බැරිකම නිසා උපදෙස් නොලැබිච්ච නිසා සුතමේ ඥානෙ මදි නිසා චින්තාමේ ඥානය අන්වේ ඥාන මදි නිසා බොහෝ යෝගාවචරයන් Tamandම දෙස් දී ගන්නවා අයියෝ මං කොච්චරද භාවනා කරලා තිබ්බා ටිකක් වෙලා යනකොට මට හිතවිලි එනවායි ටිකක් වෙලා යනකොට මට සද්ද ඇහෙන්න පටන් ගන්නවා ටිකක් වෙලා ගියාට පස්සේ මට වේදනාව එනවා එපා වෙනවා මම ඒක නිසා නැගිටිනවා මට වෙන කර්මස්ථානයක් දෙන්න බැරිද කියලා අහන. මම ආනාපාන වෙනුවට වෙන එකක් දෙන්න බැරිද. නමුත් මම මේ කරන්න හදන්නේ ඒ වෙලාවේදී ඉසේකක් කොට කොට්ටමාරු කරන එකවත් පයබර වායට පිටිකරහා බේත් බඳිනවා වෙනුවටත් මෙන්න මේ සිදුවෙන වෙනසක් බලාපොරොත්තු වෙනුයි බුදුරජාණන් වහන්සේ අපිට මේ ආනාපානෙ දීලා තියෙන්නේ මෙතනදී මේ ඥාත පරිඥා තීර්ණ පරිඥා අතර පරිසරයක් මේ එහා පැත්තට යෑමක් සිදු වෙනවා. ඒ වගේම පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ මහල වෙන පහල වෙනවා කියනකොට හිතේ ආස්වාස ප්‍රස්වාසයේ තිබුණ ප්‍රනීත භාවයේ හීන භාවයට මාරු වෙන්න ඉඩතියි. ප්‍රින්ටයි කියලා බොහොම හොඳයි. මට හොඳට ආනපාන පේනවා. තේරෙනවා මේක හොඳයි මමත් හොඳයි භාවනාවත් හොඳයි කිය කැහිටපු යෝගාවචරයා පේනවා තමයි චෝක ඇති වැඩේ මොකද්ද ඔය හුස්ම අරගෙන කාටද නිවන් යන්න පුළුවන් නේ නාල කාටද හරියන්නේ කියනවා වගේ හුස්මෙන් පුළුවන් ද නිවන් දකින්න ඕක වෙන වැඩක් නෙවෙයි කියලා එපා වෙනත් පටන් ගන්න. එපා වෙන්නේ හේතුත් දක්වනවා මොකද හේතුව මට ආනපානෙ නොපෙනී යනවා ඒ වෙනකොට සද්ද වේදලා හිතිරි පහළ වෙනවයි කියලා ඒ කන මේ කමඨාන් සුද්ධ කරනකොට හොඳට ඍජුව කතා කරන්න නැත්නම් ප්‍රකාශ කරනවා. ඉතින් එතකොට කමඨාන් සුද්ධ කරන වෙලාවදී අහන්න ඕනේ දැන් මේ මේ හිතට හිත නන්නත්තරන හිතේ මේ අසතිය නැති වෙනවා සමාධිය නැති වෙනවා කිව්වට ආනපනේ දැක්ක දැක්කද තිද්ද වෙන්නේ නැත්නම් ආනපනේ හිත පිට ගිහිල්ලාද සද්දයකට වේදනාවට හිතුවේ නෑ නෑ ගියාට ආනපනේ ඉන්නවා හිතියට මොකද gedara ඉඳගෙන අර එන හිතවිලි දිහාටයි හිත නැමිලා තියෙන්නේ සද්ද දිහාටයි හිත නැමිලා තියෙන්නේ වේදනා දිහාටයි හිත නැමිලා තියෙන්නේ හිත නිතරම පශ්චාත්තාප වෙලා මන් දෝත්සාහි වෙලා අයියෝ මෙච්චර වෙලා තිබුණු ආස්වාස් ප්‍රසවාසී වෙනස දක්වන්න බෑනේ කියලා චෝදනා කරන ස්වරූපේ කියනකොට සැලකිල්ලෙන් වෙන විදිහට කියන උපදේශ සහිතව ලෑස්තිලා යන යෝගාචර පේනවා හිත ප්‍රසිද්ධ වශයෙන්ම දැන් තියෙන ආනාපානෙ තමයි. නමුත් වෙනද නැති විදිහට වේදනා පිළිබඳ සංවේදී බව වැඩි වෙනවා. ශබ්ද පිළිබඳ සංවේදී බව වැඩි වෙනවා. හිතවිලි පිළිබඳව සංවේදී බව වැඩි වෙලා මේක හරි උපදේශ නොලැබුණොත් Taman පිළිබඳව ස්වයං විවේචන වලට යනවා. හිත නුරුස්නා ගතිය වලට එනවා. මෙන්න මේ චිත්තක්ෂණයේදී නැත්නම් මේ මාරුවේදී මේ හේතුවේදී යෝගාවචරයට භාවනාවේදීම යම් යම් මේ භවනාවෙම එන වංචනික ධර්ම වගේක් එනවා සමහර විටක වරින් වර ආනාපානටත් යනවා හිතවිලි වලට යනවා වරින් වර ආනාපානට යනවා සද්ද වලට යනවා වේදනාවට යනකොට ඒන හිතවිලි වල සමහර විටක අතීත හිතවිලි වල සිද්ධ වෙච්ච සිද්ධි ඊටාමත් ප්‍රකටව විචිත්‍රව සජීවීව පේන්න පටන් අරගන්නවා. එතකොට මේ යෝගාවචරය සමහර විටක මේ භාවනාවේ හරියමක් නිසා මට අතීතයේ හිටපු ජීවිතවල ඇති අතීත මතකෙන්න පටන් අරගත්තයි කියලා අර වගේ කම්මැලි වෙලා භාවනා අතාරිනා වගේම හරි ගියා කියලා භාවනා අතාරන යෝගාවචර જાතිකුත් තියෙනවා. එතකොට මේ අතීත හිතවිලි දිගේ මේ හීන තෝරන්න හදනා වගේ මේකේ මොකක්ද අර්ථය? ඒක සුබද අසුබද ආදී වශයෙන් ඒ හිතවිලි විචතර කරලා දෙන්න යනවයි කියලා කියන්නෙම ආනාපානේ පාවදු. ඒ කියන්නෙම ආනාපානේ අනදර කිරීමයි. අර කයට එන පුංචි වේදනාවක් ආවට පස්සේ ඒක සංවේදීකම වැඩිකම වෙන එකක් කියලා දන්නේ නැතුව මේ වෙන්න හදන්නේ මොකද්ද මේ සුඛ වේදනාද දුක්ඛ වේදනාද යනෝ මට රාගෙද ද්වේෂෙද කියලා දන්නේ නැතුව අර වේදනාව උපාදානය කරනවා අල්ලගන්න ඉඩ තියෙනවා ඒ වගේම ශබ්දවලට දිගේ යන්න ඉඩ තියෙනවා ඇයි එහෙම වෙන්නේ කියලා බැලුවොත් අර හිත දිගටම ආනාපාන දිහා බලලා ඒක එපා වීගෙන ඉන්න වෙලාවේදී පිටින් එන කොයි සද්දෙත් අමුත්තක් අමෝරාවක් ආශ්චර්යයක් වෙච්ච නැති දෙයක් විදිහට ඒවට පයින් ගතියක් එනවා. ඒකට පේන්න තියෙන්නේ ආනාපානයේ කෙරෙහි ඇති නීරස භාවය. නිසා ඊ ගාවට දිනකට හිත පණින්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ආනත වාභාවයේ තියෙන ඒකාකාරීකම නිසා එන සද්දයක් දිගේ හිත දුවන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් හිතවිල්ලක් වේදනාවක් සිටි හිත දුවන්නේ කියලා. අන්න ඒකෙදි ලෑස්ති වෙලා ගියොත් අපිට තේරෙනවා අමිහිරි වුණත් ආනාපාන දිගේ හිටියොත් කෙලස් ප්‍රමාණය අඩුයි. නමුත් ඒ හිත පිටපයින්කොට සද්ද වේදනාවට හිත පිටපයින්කොට හිතේ හික්මීම අඩු වෙනවා. මෙන්න මේ වෙලාවේදී සමහර යෝගාවචරයන් විශේෂ ගන්ධ වර්ග තේරෙන පටන් ගන්නවා. පොදුවේ වෙන එකක් තමයි මේ භාවනා කරනකොට හුඟක් මේ වෙලාවට එනකොට කෙලින් ඔළුවේ හිටින්නේ නැහැ ඔළුව පාත් වෙන ගතියක් වෙනවා තමන්ගේ ඇඟෙන් එන උෂ්ණ තේරෙන පටන් ගන්නවා. ශරීරයෙන් පිට වෙන ගඳ තේරෙන පටන් ගන්නවා. ඒ හොඳට තේරුම් ගත්තොත් නැත්තම් හොඳට ලෑස්ති වෙලා ගියොත් එනවා මේක හැම වෙලාවෙම තියෙන එකක්. නමුත් මේ වෙලාවේදී වෙන්නේ ඒ සතිය සමාධිය තියුණු වෙච්ච නිසා වෙනදාට වැඩිය මේක හොඳට පේන එකයි කියලා. නමුත් එහෙම ලෑස්ති වෙලා නොගියොත් හෝ සාධාරණව යෝනිසමනස්කාරය නොයෙදුනොත් ඒ ගාට ඇස් දෙක ඇරලා බලන්න හිතෙනවා මේ ඇත්තක්ද වෙන්නේ කියලා. එතකොට මම කියනවා ඒකට මේ අහක තියෙන નાසය උපාදානය කිරීමක් නිසා තමයි මේ ආනාපානේ පාවා දෙන්නේ. ඇද්ද ගැටියේ කියලා નાසය පේන්නෙත් නැහැ, ගඳ පේන්නෙත් නැහැ. ඒ වුණාට ඒ ගඳක් ආපු නිසා අර පණින්න බලන්න ඉන්නේ හිත ආනපන එපා වෙච්ච හිත ඒ ගඳ විශේෂයි ව්‍යවෘත වෙනවා. නාසය අල්ලා ගන්න තියෙන ක්‍රමේ තමයි ඇද්ද කැරලා මේ නාසයෙන් වෙන දේ ඇත්තක්ද නැත්තක්ද කියලා බලන්න ගඳ දිගේ හිත විසිරියන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් මම අහිතානිට අද දවසේ අසුච මේ ඝාන ජීවා කය කියන තුනම ගන්න කියලා කටටත් සමහර වෙලාවට විවිධ රස වර්ග දැනෙන්න ඉඩ තියෙනවා අර තඩමාරු අවස්ථාවේ. ආනාපානේ නීරස වේගන යනවා. සත්‍ය සමාධිය තියෙනවා. හිත බලාගෙන ඉන්නේ නිතරම එන සද්දයකට, එන වේදනාවට, එන හිතවිල්ලට පිටපණ. අන්නේ වෙලාවේදී දිවෙන් පරණ සංඥානෝ විවිධ රස වර්ග මාල් වෙන්න ඉඩ තියෙනවා. එතකොටත් අපි ආනාපානේ පැත්තක දාලා මේ මොකද්ද මේ වෙන්න හදන්නේ කියලා ඒ දිවේ රස අනුව ඒකට වැඩි අවධානයක් යොමු කරලා ආනපානට අනතර කරනවා. නැත්නම් ආනපානේ අමතක කරලා පාවා දෙන වෙලාවල් එනවා. මේට වැඩි උඟක් විස්තර සහිතව විස්තර කරන්න පුළුවන් මේ කායිකව ඇතිවෙන පහස එහෙම නැත්නම් කයි උපය කරන විකාර. ඒක සාමාන්‍යයෙන් ඔය මහසි භාවනා ක්‍රමයේ සම්මසන ඥාන විස්තර කරනකොට මෙන්න මේ සංදිස්ථානයේදී කමෙන් නැත්නම් කයෙන් විශේෂ වශයෙන් සංඥා වගේක් එන්න පටන් ගන්නවා. ඒව නම් කරනවා නම් මේවා එන්න ඕනේ කියන්නේ නෙමෙයි නම් කරන්නේ භාවනාවට බණට නිදර්ශන වශයෙන්. ඇඟ දිගේ නිකන් වතුර බින්දු ගලන්න වාගේ සීතල බින්දු ගලන්න පටන් අරගන්නවා. එතන කූඹියක් කරනවා වගේ හොඳට තේරෙනවා මේ කූඹිය අඩියෙන් අඩිය තිය තියා හොඳට රබානක් ඇදලා ගහන වෙලාවේදී යතුරු කැරල්ලක් උඩට ගහ දාලා රබන් ගහනකොට සුරල් ගහනවා කියලා කියන්නේ. ඒ රබානේ උඩ පයින්නකොට යතුරු කැරල්ලෙන් අමතර කිංකිණි නාදයක් දෙනවා. ඒ වගේ අර මේ කූඹිය කියන්න වගේ හොඳට පියවරෙන් පියවර තේ. සමහරට ඒ කූඹිය කන ඇතුළට යනවා තේ. ඒ නැත්නම් නාසය ඇතුළට යනවා වගේ තේ. එහෙම නැත්නම් ඇස්කෙවිනි වලට යනවා තේනවා. කනේ කන් සිලුවට යනවා. ඊටකොට මොන විදියකට ඉන්න බෑ කූඹිය අපල කණ්ඩ හිතේ. මේ මොන මගුලක්ද මෙච්චර ඉන්නවද මේ කණිත් රින්ගන්ට එනවයි කියලා. බලනකොට කූඹියක් නැහැ. එහෙම නැත්නම් මේ හිරි වැටිලා තිබිලා හිරි යනවා වගේ ඒ පදාසේ නිකන් දැක දැක දැන දැන නිකන් කකුලේ පිළිකාවක් පැතිරෙනවා වගේ හොඳට තේරෙනවා. ඉතින් ඒ වෙලාවේදී අපි අර කය උපාදානය කරනවා කියලා කියන්නේ කරුණු දෙකක්. එකක් මේ වෙලාවේදී කාය ප්‍රසාදය උද්දීපන වෙනවා එක. දෙක කසාද බැන්දට පස්සේ gedara ගෑණි එපා වෙන්නා වගේ ආනාපාන එපා වෙලා. එනේ ඒක බලන්න ලෑස්ති දැන් අපි. එතකොට අර කයින් එන එක බොහෝම ලොකුවට පෙන්නිලා ඇත් දෙක ඇරුවට පස්සේ තමයි තේරෙන්නේ මොන්නම දෙයක්වත් වෙලා නැහැ. මේක තන්නේ කර අර ගිය පාර කැඩීම සඳහා මායාව විසින් කරන කෙලෙස් විසින් කරන විකාරයක් නිසා කයේ සමහර වෙලාවට හොඳට භාවනා කරනවා මේ වෙලාවේදී තියෙන අර තද තඩමාරු නිසා කය පැද්දෙනා වගේ දැනෙනවා. ආනපනිය අමතක කරලා පැද්දෙනවද කියලා බැලුවොත් පැද්දෙනවා තමයි. ඊවටසේ පද්දනවා ඊට පස්සේ. ඊට පස්සේ පද්දනවද පැද්දෙනවද කියලා හොයාගන්න බැලුවා. එහෙම නැත්තම් යටිකය අමතක වෙලා දාලා හිරි අම්මන જાචෙන් බැලුවත් යට කැල නැහැ උඩ කැල විතරයි පේන්නේ. වම් පැත්ත පේන, දකුණු පැත්ත පේන්නේ. එහෙම නැත්නම් එක පැත්තකට ඇද වෙලා ඇද වෙලා ඇද වෙලා ඒක නිකන් අර ඇලවෙන කුළුණ වාගේ ඒමම තියෙනවා. මේ වගේ උගක් මේ කය සම්බන්ධ වෙච්ච විවිධ විකාර නෑ කියන්න බෑ. ඒ කියන්නේ ඒක මේ මේ බලාපොරොත්තු වෙලා ගිය චේතනා කිනුවේ සිද්ධ වෙන්නේ. ඉතින් මෙතනදී හොඳට තේනවා මෙන්න මේ වගේ තඩමාරුක ඉන්නකොට ආනාපානේ නැමැති මධ්‍යම ප්‍රතිපදාවේ හිත පැවැත්වීම නීරස නිසා අපේ හිත කය අල්ලගන්න. කය උපාදාන කරනවා, කය ආශ්‍රය කරගෙන කය විඥානයක් පහළ කරගන්නවා. ඇත්තටම ආනාපාන කියන්නේ කය විඥානයක් තමයි. නමුත් ඒක ස්වාධීන වූ උදාසීන වූ අරමුණක්. ඒ වෙනුවට මේ විචිත්‍රත්වය අපි රමණය කරන්න පටන් කරනවාමත් නෙවෙයි කෙරෙනවා. ඉතින් ඒක නිසා අපි දැනගෙන ගියොත් මේ ආනාපානයේ තාම සියුම් ආශ්වාස ප්‍රශ්වාස දෙකටම පොදු වහා ඇති වී නැති වී යන මේ සන්තතිය පේන්න පටන් ගන්නකොට හිත විවිධාකාර ප්‍රයෝග කරනවා මේ වැඩේ අමතක කරලා වෙන වැඩකට පනින. අන්නේ වෙලාදී නාසයෙන් හිතපු නැති જાති නාසයෙම නෙවෙයි ගඳ දැනුණාට පස්සේ අපිට චෙක් කරන්න හිතනවා පරීක්ෂා කරන්න හිතනවා ඇත්තටම නාසයට දැනිලාද ඒ පරීක්ෂා කිරීමේදී අපි ආනාපානේ පාවා දෙන බව දැන හෝ නොදැන නාසයේ ඇස් දෙක අරලා බලනවායි කියලා කියන්නේ මේ මේ බණපදේ හැටියට බලනකොට නාසය අල්ල ගැනීමක් නාසය උපාදාන කිරීමක් නාසය මුල් කරගෙන විඥානය පහල කිරීමකට උඩ ගෙඩි දීමක් අත්ල් දීමක් ඊගාවට කට සම්බන්ධ කරගෙන විවිධ රසවල සමානට කෙල උනන ගති සමානට උගුරේ මේ කිවිසුමක් යන්න කිට්ටු කරලා කැස්සක් යන්න කිට්ටු කරලා ඒක ඇතුලේ නලියන ගතිය එන්න පටන් ගන්නවා. දැන් කිචි කැවෙන්න පටන් ගන්නවා. කිචි කැවෙන්න පටන් අරගත්තට පස්සේ ඒ කැස්සොත් එක්ක පිළිසෙට බාධා වෙයි කියලා හිතනවා. එහෙම නැත්නම් මේ ඉන්දිය සංවරයෙන් වශයෙන් සමාහට කැස නොකැහැ ඉන්න යනවා. එතකොට කට පුරාවට කෙලෙන්න පටන් ගන්නවා. ඇවිල්ලා කස් ඇස් දෙකෙන් කඳුළු වෙනවා, නාසයෙන් හොටු වෙනවා, දිවෙන් කටෙන් කෙලෙනවා. ඉතින් වැగిරෙන ගතිය එන්න පටන් ගන්නවා. ඊට පස්සේ කිලලා ගිල්ලා ගිල්ලා ඉවර කරන්න බෑ කෙල කෙල. ඉතින් එතකොට අර ආනාපානෙ ඉබේම ඔද්දල්ලා පැත්තකට යනවා. මේ කටෙන් ඇති වෙච්ච මේ කුයි කුයි ගාන ගතිය, කිසි කැවෙන ගතිය නිසා හිත දුර දිග ගිහිල්ලා. එක්කෝ නොදැනම කිවිසුමක් කරනවා කැස්සක් කරනවා. ඒකෝට ඒකට සෑහෙන චිත්ත පීඩයක් පීඩාවක් ඇති වෙනවා. අයියෝ භාවනාව කරනවා කිය. මේ විදිහට නාසය දිව එහෙම නැත්නම් මේ කය මුල් කරගෙන විවිධාකාර නැති පෙන බබුළු දාන්න පටන් ගන්නවා. අන්නේ වෙලාවේදී මූලික වූ එහෙම නැත්නම් කියනවනම් මධ්‍යම ප්‍රතිපදාට yaadෙන්නා වූ තුනී වීමෙන් පවතිනා වූ මේ ආනාපානය නම් කාය විඥානේ පාවා දීලා කයේ අනිකුත් තැන් වල ඇති වෙන දේවල් පිළිබඳ විඥානේ පහළ වෙන්න ගිහිල්ලා ඒක රමණය කරන්න පටන් අරගත්තොත් ඒ කරන්නේ මධ්‍යම ප්‍රතිපදාව අමතක කරලා කයට තියාසාව ජීවිතයට තියාසාව පෙන්වන වැඩක්. එහෙම නැත්නම් ආස්වාද ප්‍රසවාසයේ පවත්වාගෙන යන්න පුළුවන් නේද? මම කල යුත්තේ ඒක නේද කියලා දන්නේ නැතුව ඇස් දෙක අර බලලා මේ ඇත්තම නාසයට ගඳක් එනවද? ඇත්තම නැත්තම් මේ කටේ රසයක්ද තියෙන්නේ කියලා අපි බලන් උත්සාහ කරනවා කියලා කියන්නේ කන අල්ලා ගැනීමක්, කට අල්ලා ගැනීමක්, නාසය අල්ලා ගැනීමක්, කය අල්ලා ගැනීමක් වෙනවා. ඒක නිසා මෙතන අනාථපිණ්ඩික සිටුතුම වගේ මරණාසන්න තත්ත්වයටපත් වෙලා හිත තනින් තනට පන්නලා දඟලන ගතිය ඉක්මනට වැඩිය භාවනා කරන යෝගාවචරයට මරණ වේලාවක වගේ ආස්වාස ප්‍රස්වාස ගෙවෙමින් පවතින වේලාවේ ක්ෂය වෙමින් යන වෙලාවේදී මේ හිත පිස්සු ඇඳිච්ච රිලෙවෙක් වාගේ අත්ෙන් අත්තර පනින්න හදන ගතිය. දැනගෙන කොහොමදයි අපි හැසිරෙන්න ඕන? නැත්නම් මේ කියන කතාව ඇත්තයි මේක මටත් වෙනවා මෙහෙම තමයි බහනාදි වෙන්නේ කියනවනම් හොඳයි අපි මොකද කරන්නේ? ඒ වෙලාවේදී අර එන කායික වේදනා කියනෝනේ නාසයට ගඳ දැනෙන්න පුළුවන් හිතට කය දිවට රස જાති දැනෙන්න පුළුවන් නැත්නම් උගුර කහනවා ඒ වගේ දේවල් වෙනවා නැත්නම් කය අර වගේ කුකුරු ගහන ගති හිරි ඇරෙන ගති වතුර වේලෙන ගති කුඩල් යන වගේ කුඹි යන වගේ ඒ වගේ ගති පහළ වෙනකොට මේවා හොඳට දැනගන්න ඕනේ මේ ඉන්ද්‍රියයන්ගේ ප්‍රනීත භාවය සතිය සහ සමාධිය කියන ඉන්ද්‍රියයන්ගේ ප්‍රනීත භාවය නැත්නම් සති ඉන්ද්‍රිය සති බලයක් බවටපත් වෙන්න සමාධි ඉන්ද්‍රිය සමාධි බලයක් බවටපත් වෙන්න තතනන වෙලාව. අන්නේ ඉන්ද්‍රියන්ගේ ප්‍රනීත භාවයේ වැඩි වෙනකොට වෙනදා නොදැනිච්ච ශරීරයෙන් පිට වෙන සංවේදන වෙනුවට විශාල ප්‍රනීත මේ විශාල වීමක් වෙන්න පටන් ගන්නවා. ඒ වගේ කැපිපේන ගතියක් වැඩි වෙන්න පටන් ගන්නවා. වැඩි වෙන්න පටන් අර ගන්නකොට යෝගාවචරය මේ බණත් අහලා ලැහැස්තිලා ගියොත් බහන්න පුළුවන් දැනගන්න පුළුවන් මෙවුවා මම මේ මෙවුවට මේ ව්‍යාවෘත වෙන්නේ නැත්තම් මේ නහය අල්ලගන්න හදන්නේ කට අල්ලගන්න හදන්නේ මේ කය අල්ලගන්න හදන්නේ මේන සංනිවේදන දරන්න බැරිකමටද කියලා. ගුරුවරු පෙන්ලා දෙනවා භාවනාවෙන් එන එකක් නම් අරුම වෙන්න පුළුවන් නමුත් දරන්න පුළුවන් කියන. වේදනාව නොදැරිය හැකි මට්ටමක නැහැ. එහෙමනම් යෝගාවචරය තේරුම් ගන්න කියන මේක භාවනාවේ ප්‍රතිඵලයක්. මේකෙන් උත්සාහ කරන්නේ මොකද්ද? ආනාපානෙ හිත කඩන්න. මධ්‍යම ප්‍රතිපදාවෙන් හිත කඩන්න. හිත කඩලා කෙලෙසයකට යොදවන්නයි මේ කෙලෙසය උත්සාහ කරන්නේ කය සහ පන රකින්න. නැත්නම් සංසාරයට අදින්න. මධ්‍යම ප්‍රතිපදාවේ තියෙන ආනාපානෙ කරන්න හදන්නේ නිවන රකින්න. ඒක නීරසයි. මේක රසයි. රසය කියලා කියන්නේ අරුම ගතිය. නමුත් හොඳට භාවනා කළ මේක එනවනම් හැම කෙනාටම නැවත නැවත එන නිසා පුහුණු කරන්න පුළුවන්. අනාථ පිටික සුමාගේ මරණාසන්න වෙලාවට යන්න ඕන කම නැහැ. අන්නෙම නැවත නැවත එනවා නම් බලන්න ඕනේ දැන් නම් ඇඟ කවදාකවත් නැති විදිහක පැද්දෙන්න පටන් ගත්තා, පුපුරු ගන්න පටන් ගත්තා. ඒකෝර බලන්න මේක මට දරන්න බැරිකමද තියෙන එක. ලෑස්තිලා ගියොත් දරන්න. ඒ විතර නෙවෙයි. මේක ඉස්සලා දරන්න පුළුවන්කම තිබුණා හිතේ තියෙන කුපිත වෙන ගතියට, සැලෙන ගතිය නිසා අපි ආනාපානේ පාවා දෙන එක නොදැන මේ කෙලෙසකට යට ඒ අනුව මම ඇහ අල්ල ගන්නවා, නාසය අල්ල ගන්නවා, දිව අල්ල ගන්නවා, කය අල්ල ගන්නවා, කන අල්ල ගන්නවා. මොකක් හරි එකක් අල්ල ගැනීම කරන්නේ උන්ට මතක තියාගන්න එකක් අල්ලනවා කියන්නේ තව එකක් පාවා මේක හරි අමාරුයි මේ ලෝකයාට තේරුම් ගන්න අපි යමක් අල්ලනවයි කියලා කියන්නේ අනිත් පැත්ත පාවා මේක නිදර්ශනයක් වශයෙන් කියනවා නම් අපිට අවශ්‍ය නම් අන්වීක්ෂයකින් යමක් ලොකු කරලා බලන්න අපිට ලෝකේ පාවා දෙන්නේ. අන්වීක්ෂයේ ඒ අයිපීස් එකට හිත තිබ්බයි කියලා කියන්නේ ලෝකයේ අනිත් දේවල් බල බල මේක බලන්න බෑ. ඒක නිසා අපි මේ බලන දේ තියෙන වටිනාකමට අගයක් දීලා එහිම හිත යොදනවා කියලා කියන්නේ ලෝකෙට අන්ධ වෙන්න. ඒක නිසා අපි යමක් තෝරනවායි කියලා කියන්නේ අනිත් සියල්ල ප්‍රතික්ෂේප කිරීමක් කියන එක අපේ හිත පිළිගන්න ලෑස්ති. අපි හිතන්නේ මේ වටිනා දෙයක් තොරපු නිසා මම කාලේ වටිනාකම සහ වස්තුවේ වටිනාකම දන්නකමට තීරුවයි. නමුත් බුදුරජාන් වහන්සේ කියන්නේ එකක් තොරනොයි කියලා කියන්නේ අනිත් සේරම ප්‍රතික්ෂේප කිරීම. එතකොට අපි දැන් මේ ගෙනාවු විවරණ ක්‍රම හැටියට අපි කලින්ම තේරුව ආනපණේක ඇත්ත. බුදුජානකී පුදුමාකාර දුරදිග බලලයි මේ ආනාපාන දෙන්නේ මොකද ආනාපානේ තෝරන්නේ මොකද ඒක උදාසීන අරමුණක් කවදාකවත් ආනාපානේ රාගෙ මතුවෙන්නේ නැහැ ද්වේෂෙ මතුවෙන්නේ මේ ආස්වාද ප්‍රසද මේ ප්‍රස්වාසයේද කියන කලකොල භාවය මතු කරන්නේත් නැහැ මතුවෙනවනම් ආනාපාන විපස්සනා වෙන්නේ ඒ නිසා කියනවා ආස්වාසය ආස්වාසයෙන් දැනගන්න සුද්ධ වශයෙන් එහෙම නැත්නම් එනකොට මාන ආස්වාස ආස්වාසෙන් දන්න ප්‍රසවාස ප්‍රසවාසෙන් දන්නවා කියලා කියන්නේ එතන කලකොල භාවයක් නැහැ. මේ නිසා ආනාපානෙ දිගට යන්න යන්න යන්න යන්න එක අරමුණක තියෙන විපරිණාමය නැත්නම් කාලා කාලයත් අනුව පෙරලෙන ගතිය අපි බලාන යනකොට විවිධ අරමුණු වලට පණිනවයි කියලා කියන්නේ අපි ආනාපානෙ පාවදීමක් වෙනවා. මේ සඳහා මේ ගමනේ කායානුපස්සනාවේදී වැටෙන්න පුළුවන් බොරු වලවල් 10ක් විතර තියෙනවා. වේදනානුපස්සනා මට්ටමේ බොරු වලවල් 10ක් විතර තියෙනවා. මේ විදිහට එක එක කායනුපස්සන වේදනානුපස්සන චිත්තානුපස්සන ධම්මානුපස්සන එහෙම නැත්නම් රූපස්කන්ධේ වේදනාස්කන්ධේ සංඥාස්කන්ධේ සංස්කාරස්කන්ධේ විඤ්ඤාණස්කන්ධේ කියලා එක එකක් අවබෝධ කරනකොට ආනපන එන්නේ එන්නේ සියුම් වෙනකොට ඒකට හිත නොයන්ඩ රූප දසාකාරයකින් විතර අපිව හොල්මන් කර කර අවධානය නැවත රූපෙට ගන්න හදනවා. ඇහැමතින් රූප. කනමතින් සද්ද. ගන්ධමතින් ගන්ධ රූප. නාසයමතින් ගන්ධ රූප. දිවමතින් රස රූප. කයමතින් පොට්ටබ රූප කියලා රූප වලින් හොල්මන් කරනවා. අන්නේ හොල්මනක් එනකොට මේක හොල්මනක් බව දැනගෙන මට කොන්දක් තියෙනවා නම් මට පෞරුෂත්වයක් තියෙනවා මම බුදුබණ අහලා තියෙනවා මම ලෑස්තිලා ගියා නම් මම මධ්‍යම ප්‍රතිපදාගේ කරන නිවනට යනවා නම් නීරස වුණත් මේ ආනපන දිගේ මම පුළුවන් තරම් හිත පවත්වන මේවා එන එකට තරහ වෙන්නත් එපා. නමුත් ඒවට ඡන්දේ නොදී ඒවට නොසැලී නැත්නම් කන අල්ලගන්නේ නැතුව කන උපාදාන කරන්නේ නැතුව කනේ විඥානේ පහල කරන්නේ නැතුව එහෙම නැත්නම් දිවේ විඥානේ පහල කරගන්නේ නැතුව කයේ විඥානේ ආනපනෙන් කඩලා වෙන තැන්කට යන්න දෙන්නේ නැතුව මම අරසවෙන්න ඕනෑ කියලා ඒවන් හිතේ ගහපති සික්කිතබ්බං න ගාහණං උපාදිස්සාමීති න ගාහන විඥානේ සාය විඥාණං භවිෂ්‍යති इति එවං හිතේ කහපති සික්කිතබ්බා. ඉතින් මෙතනදී අපි ඇත්තටම ආනාපානය කියන මධ්‍යම උපේක්ෂාසහගත නිවන නියෝජනය කරන බුදුන් නියෝජනය කරන ධර්ම නියෝජනය කරන සංඝයා නියෝජනය කරන සීල නියෝජනය කරන ආනාපාන වෙනුවෙන් පණ යන යඥාව. ඒක යටපත් කරගෙන භාවනාවේ මතුවෙන හෝ පිටින් මතුවෙන යම් ගන්ධයක් වෙනවා නම් ඒක චේතනාපූර්වක කරලා තියෙනවා නම් ඒක සීලෙට වැටෙයි. චේතනාපූර්වක නැතුව භාවනාවේ මත වෙනවනම් මේක දරාගෙන ඉන්න බැරිද? නොදරිය හැකි මට්ටමේ නෙවෙයි නම් ඒක දැනගන්න ඕනේ භාවනාදී මේ මාතු කරන කෝලමක්. ආවේශයක්. මායාවක්. ඒ වගේම රසයක් එනකොට උගුර කහනකොට කෙලවුනනකොට මේ කය සම්බන්ධ කරගෙන මායාවක් මේ කරන්න හදන්නේ අර එක අරමුණක විපරිණාමයේ බලමින් ගෙවම් කරගෙන කරගෙන යනකොට ඒක ප්‍රවාහය කඩලා දිවට රස අණුව හිත අලුත් කරන්න කයට එන පහස අණුව අලුත් කරන්න හදනවා කියලා මේ එන දේවල් මේ මේ මට්ටමේදී එන්නේ හුදු විතක්යක් වශයෙන්. ඒ විතර්කය අණුව ਵਿਚාරය කරන ගත්තොත් ප්‍රපංචයට වැටෙනවා. ප්‍රපංචයට වැටෙනවා කියලා කියන්නේ ආනපනේ පවතේ. අපි දන්නවා සාමාන්‍යයෙන් නාසයට ගඳක් වටනට පස්සේ ගාහණංච පටිච්ච ගන්ධේච uppajjati ගාහණ විඥාන. තින්න සංගති පස්සෝ පස්සපච්ච වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචි. එimhe තමයි මේ බුදුරජාණන්සේ මේ ඉර ඇඳලා තියෙන්නේ. නාසයට ගඳක් වැදෙනකොට හිත සීළු වැඩ බහා තබල නහය උපදිනව නැත්නම් ගාහන විඥානේ බවටපත් වෙනවා. ඒ ගඳක් දිගට තියෙනවා නම් නහයෙත් ගඳ සුවඳ බලන ගතිය තියෙනවා නම් හිතත් එතන නම් මේ තුන එකට ගමන් කරන තාකල් අපි කියන ස්පර්ශය. එතකොට ඒ ස්පර්ශ නිසා වේදනාවක් පාලෙනවා. අනේ මේ ගඳ ලැබුණා හොඳයි මේක මානෙල් මල් සුවඳක් මේක කපුරු සුවඳක් මේක හඳුන් සුවඳක් කියලා අපි ඒකට ප්‍රිය වෙනවා. එහෙම නැත්නම් මේක අසුචියක් මේක මලකුණක් මේක මිනිකුණක් කියලා ඒකට අප්‍රිය කරනවා. එතකොට අපි වින්දනයක් ලබනවා. යං වේදේති යමක් අපි විඳිනවා නම් ඒක උග්‍ර නම් අපේ හිත නැවත නැවත කියන කුණු ගඳම පොඩ්ඩක් බැලුවාම තව මොකද කියලා. අපි හිතන්නේ කුණු ගඳ වෙනට අයින් කරයි කියලා නෑ. අපේ හිතේ තියෙනවා කුප්ප ගතියක් කුණු ගඳ වුණා ටිකක් බලන්න ඕන. හොඳක් ආවම බලන්න ඕනකම තියෙනවා. මොකද මේ උච්චතර භාවය නිසා. ඒක තියෙන කුප්පණ ගතිය නිසා. ඒ නිසා ඊගා ඉස්සල්ලාම සැරේ නම් පිටින් එන වේදනාවෙන් තමයි පිටින් එන මේ ගඳෙන් තමයි අපි අවුස්සන්නේ. ඊට පස්සේ ඇතුලින් යනවා හිතක් මේ ගඳම පොඩ්ඩක් තව බලලා ගියොත්. එහෙනම් තමයි සුවඳ තව ටිකක් ගත්තොත් ආන්නේ විදිහට අපි ඒකට විතක්ක පාල කරනවා. යම් විතක්කේදී ඒ ගඳ දැනගත්තොත් මේ ගඳ පළතුරු සුවඳ. මේක ඉස්පිරිතාල ගඳ. මේක තියෙන්නේ අසවල්ලේ කියලා ඒක දිගේ ප්‍රපංච කරන්න හදන එක තමයි මේ එක එක ඉඳුරන් රජ වෙන හැටි. භාවනාවේදී මේකම බාහිරින් ගඳක් නැතුව හිතෙන්ම ඇති කරගන්න. හිතින් ඇති කරන්නට හේතුවක් තියෙනවා. ඒ මොකද අපි භාවනා මධ්‍යස්ථානට ගියාම අපි ඇහැට රූප දෙන්නේ නැහැ. කනට ශබ්ද දෙන්නේ නැහැ. නාසයට ගඳ සුවඳ දෙන්නේ නැහැ. දිවට රස දෙන්නේ නැහැ. කතා කරන්නේ නැහැ. කායට පහසක් දෙන්නේ නැහැ. එකම ඉරියව්වේ තියාගෙන ඉන්නවා. හිත එක අරමුණක තියෙන නිසා සංසාරේ පුරාවට අපි කරපු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ධර්ම කියන මේ ප්‍රවාහය කපා හැරපුවාම මොකද ඇහැ කියන ආයතනේ වහලා නැහැ. කන කියන ආයතනේ වහලා නැහැ. නාසය කියන ආයතනේ වහන්නේ නමුත් ආයතනේ ගණදුණු කරන්න ගණදුණු කාර්යෝ ඉන්නේ නැහැ එතකොට මොකද කරන්නේ? ඒගොල්ලෝ පරණ මතකයෙන් සංඥාවලින් ගඳ හදාගෙන බලන රස හදාගෙන බලනවා. කයට පහස හදාගෙන බලනවා. මේ හදාගෙන බලන එක ඇත්තටම එන ගඳට වැඩිය සජීවී. ඇත්තටම කටට එන රහට වැඩිය සජීවී. ඇත්තටම කයට එන පහසට වැඩිය සජීවී. ඒක අපි හීනෙන් දක්මිටිකයි. හීනදී සම්පූර්ණ මවාගෙන කරන්නේ නමුත් අපිට තියෙනවා සම්පූර්ණ ජීවත් වෙනා වගේ එකම දෙයයි හීනදී තියෙන්නේ හීනයක් බව නොදන්න එක විතර නැත්නම් සම්පූර්ණ ජීවිතයක් තියෙනවා භාවනා විදිහත් ඔය ඥාත ප්‍රඥාවෙන් තීන ප්‍රඥාට යනකොට හීනයක් වගේ තමයි යන්නේ විශේෂයෙන්ම හීනයක් වෙනවා ස්පර්ශ කළ හැකි ආනාපානේ පැත්තක කියලා මේ නෑ භාවනාවෙන් එන සද්ද රූප ගන්ධ රස ස්පර්ශ කරන පටන් අරගත්තොත් සම්පූර්ණ භාවනාව මායාලෝකයක් වඩටපත් වෙනවා අද ලංකාවේ තියෙන භාවනා මධ්‍යස්ථාන තියෙන විකාර එතන මේ භාවනා ගුරුවරු භාවනා කියලා මොනවද කරන දේවල් දිහා බලනකොට ඒත් අවංකව භාවනා කරන ඇත්තෝ තමයි. නමුත් මේ විකාරයක් බව දන්නේ නැතුව මෙව දිගේ ගිහිල්ලා මට දැන් අනුන්ගේ හිත් කියන්න පුළුවන් මට අසවල් ඥානේ පහළලා තිනවා අසවල් ධානයේ පහළලා තිනවා මට මීගේ ප්‍රාණකාරය කොතනද ඉන්නේ කියලා කියන්න පුළුවන් උඹට තියෙන ලෙඩේ මට කියන්න පුළුවන් බෙහෙත් කියන්න පුළුවන් කියලා අනේ නරිවන්දා දන්නවනම් මේ භාවනා කරන යනකොට මෙව මගදී හම්බ වෙනවා. මෙව දකින දකින වෙලාවේ මෙවට තොරන් ගහන්න පටන් අරගත්තොත් ලේසියෙන්ම සිට වෙන දේ තමයි ආනපනේ පාවද. එහෙම නැත්නම් අර විරාගයේට නිරෝධයට පටිනිස්සග්ගේ පැත්තට යන භාවනා ක්‍රමය අතම අමතක කරලා දාලා අලුත් අලුත් රස හොයාගෙන යන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් තණ්හාව හොයාගෙන යනවා. විරාගය පහළ වෙන්නේ නීරස ක්‍රම පහළ වෙන්නේ තණ්හාට ප්‍රතිපක්ෂ වශයෙන් ආනාපානෙ පතනවා. අලුතෙන් එන ශබ්දයට ගන්ධයට රසයට වෙන්නේ මොකද්ද? කුතුහලය, ආස්වාදය, එහෙම නැත්නම් නව රස, එහෙම නැත්නම් මේ සිලිලාරය මේක දිගේ යනවා. ඉතින් මේ දෙකෙන් මේ මේ රසයට සිලිලාරට පයින්නවා කියන එක දෝෂයක් විදිහට ගන්න එපා. මගේ බෞද්ධ දෝෂයක් නෙවෙයි අපේ හිත හැදිලා තියෙන්නේ එහෙමයි. නමුත් සරුවච්චන්හන්සේ අවුරුදු 2600 ඉතිරිසලා මේක කිව්වා. භාවනා කරනකොට මෙන්න මේ පාරවල් දෙකක් අහුවෙනවා. හිත අසුචියට බල්ලා අදිනවා වගේ හිත අදින්නෙම මේ වෙලාවේ අර නාසයට ගඳට දිවට රසට කයට පහසට අදින පැත්තරයි. එතකොට අහිංසක ආනාපානේ පාවද. අහිංසක ආනාපානේ ඔක්කොම වෙනවා තනි වෙනවා අන්නේම තනි නොකර ආනාපානෙම ඉන්න ඕන පුළුවන් ප්‍රමාණය රණ්ඩු කරන්නත් එපා මේ වෙලාවේදී වෙන්නේ ඇත්තම ගන්ධ රසටත් වැඩිය මේ හිතෙන් හදාගෙන යන වගේක් වෙන්න පුළුවන් ඒ නිසා මේ සම්මසන ඥාන අවස්ථාවේදී මේ මතුවෙන දේවල් පුළුවන්තරම් ලයිස්තුගත කරලා ගුරුවරු කියලා දෙනවා මෙන්න මේ වගේ දේවල් එන්න පුළුවන් ඒවා ආවට දැරිය හැකි මට්ටමක තියෙනවා නම් ඒවා දිගේ ව්‍යාපාර කරන්න යන්න එපා, ප්‍රපංච කරන්න යන්න එපා, හිචිලි වඩන්න යන්න එපා කරුණා කරලා Tamanට ප්‍රපංචයක් නොවන්නා වූ අද්දකියක් වූ විඳිය හැකි වූ ආනාපානේ සරණය. කායනපසනාව සරණය. හැබැයි මම එහෙම කිව්වට මේ වෙලාවේ ආනාපානේ ඉච්ඡත ගොරෝසුට වැටෙන්නේ නැහැ. මේ යෝගාවචර දන්නව ගොරෝසු තැන ඉඳලා තමයි මෙතෙන්ට ආවේ කියලා යම් ලේස මාත්‍රයක් යම් ආඩ්‍යයක් යම් සලකුණක් තියෙනවා නම් ආනපානේ ආනාපානෙම සරණ යනවනම් මේ ගාහණං උපාදිස්සාමි න ගාහණ නිශ්චිතං විඥාණං භවිෂති කියන මේ වචනෙට අර්ථයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතලයි මම මේ ටික කතා කරේ. ඒ වගේම මගේ හිත දිවට නොයාවා, කටට නොයාවා, කට දිව සම්බන්ධ කරගත්ත විඥාන පහළ වීමට තියෙන ඉඩ මම අනුමත කරන්නේ මම පුතන්තරන් ආනපනින් ඉන්නවා. නැත්නම් කයේ নানা ප්‍රකාර විදිහේ දැනීම් විදිහින් එන්න පටන් අර ගන්නවා ඇත්තව. නමුත් ඒව ඔක්කොම දැරිය හැකිනම්. ඇයි එහෙම වෙන්නේ? මොකද්ද මේකේ අර්ථය? මේක සුබද? මේක අසුබද කියලා එක ව්‍යවෘත වෙනව වෙනුවට සීලව කැප කරන්න ඉගෙන ගන්න. නැත්නම් දාන දෙන්න ඉගෙන ගන්න. දීලා මම අවසාන ලේ බිඳුව දක්වා ආනාපාන විනය හටන් කරනවා යුද බිබේ මම කිසි දිනේ ඔබ තනි කලේ නැත කියලා කියන වගේ ආනාපානේ කවදාකවත් තනි කරන්නේ. හදවතින් අප යුද බිමේ ඔබ තනි කලේ නැත කිසි දිනේ කියලා ගෙදර ඉඳලා බයිලා ගහනවා අර මනුස්සයා යුද බිමේ. ගෙදර ඉන්න මනුස්සයා සින්දුවක් කියනවනේ. අන්‍ය වේදා මේ වෙලාවේ හිත සෑහෙන සටනක ඉන්නේ. අන්නේ සටනේදී පාවාදීමක් වෙන්නේ ඇඟට නොදැයි. ඉතින් එතෙන්දි මේ බණපදිය ගන්න ඕනෑ කියන එකයි මට හිතුනේ. මධ්‍යම මට්ටමක විපස්සනා කරන කෙනෙකුට ඊට පස්සේ බණ ඉවර කරන්න ඉස්සලා පුංචි කාරණා දෙක තුනක් මතක් කරන්න කැමතියි ඒ මොකද ඒ ආනාපාන සතිය වගේ දෙයක් කරගෙන යනකොට ඉන්ද්‍රිය ධර්මයන්ගේ සතිය සමාධි ආදී ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බාටපත් වෙනකොට අපි හොඳට දැනගෙන හිටියොත් මේ වෙලාවේදී බාහිරින් එන සද්ද ගඳ හෝ එහෙම නැත්නම් හිතින්ම වාගත්ත ගඳ හෝ මාර්ගයෙන් කරන්නේ අර අනුසය කෙලෙස් වල ස්වභාවය පෙන්වීම. අපි හිතමු නාසයේ ගඳ දිවේ රස ගැන නිදර්ශන අඩු නිසා කයේ පහස ගැන අපි ආනාපාන කරනකොට කය වැනෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් කයි තාමත් පහසු සහැල්ලු පාවෙන ගති පහළ වෙනවා. ඉතින් එහෙම කය වැනෙන්න පටන් අරගත්තොත් කෙනෙකුට මේකේ පිළිබඳ බයක් සහ ද්වේෂයක් පහළ වෙනවා. මේ පිස්සු හැදෙනවද දන්නෙත් නැහැ. මොකද්ද මේක කියන දන්නෙත් නැහැ කියලා භාවනා නැතකරන ඇද්ද කරින්ද හිතෙනවා. එහෙම නැත්නම් හොඳට පා වෙන සහැල්ලු ගතියක් ආවොත් ඉතින් අර එතන ඉඳගෙනම අද්දක උසලා ගුරුවරයාට වඳිනවා අම්බෝ අද නම් ඔන්න පාවුණා කියලා. එතකොට ඒකට ප්‍රේමයක් ඇති වෙනවා. ඒ ඒ අත්දැකීමට ප්‍රේමයක් ඇති වෙනවා. ගුරුවරයාට සතුටු වෙනවා. මෙන්න මේ වෙලාවේදී අපිට තේරෙනවා අපේ හිතේ පරිඋත්තාන විචිකම කෙලෙස් නැති වුණාට පරිඋත්තාන වෙච්ච කෙලෙස් නැතුණාට යට මට්ටමක් තියෙනවා මොනවා හරි එනකම් බලන්න. අනුසේ වශයෙන් වැඩ කරනවා ලේස මාත්‍ර වශයෙන් එන එන හැම මේ ආනපන පිටම මේ කතා කරන්නේ. එන හැම එකක් එක්කම කොක්ක දාගන්න ගතිය. එක්ක ආසාවෙන් එක්ක තරයි. මෙන්න මේ කොක්ක ආනාපානෙට නෑ. ආනාපානෙ ඉනකොට මෙන්න මේ අනුසය මතුවෙන්න ඉඩක් මේ නිසා අපි ආනාපානෙ විචිත්‍ර නෑ කියන. සිද්ධි බහුල නෑ කියලා කියනවා. මෙව්වට ගිහිල්ලා මේ වගේ ඇති වෙන මේ රාගානුසය හෝ ද්වේෂානුසය පහළ වෙන්න පුළුවන්. ආනාපානෙ ඉන්නකොට බොහෝ අහනුසේ පහළ වෙන්න පුළුවන්. ඒ නිසා කියනවා භාවනා කරගෙන ඉන්නකොට මම බොහෝම විවේක තැනකට යනවා. දැන් මම මොකද කරන්න කියලා අහනවා. ඒ කියන්නේ ආයෙ සද්දයක් වරින් කියලා බලන් ඉන්නවා. වේදනාවක් වරින් කියලා බලන් ඉන්නවා. මොකද අපේ හිත දන්නේ නැහැ මේ ආනාපානයේ ඉන්නකොට මේ වගේ අනුශේ ධර්ම නැතුව ඉන්නකොට පාළුව තමයි දැනෙන්නේ. ඒ පාළුව හිතට වදින්නේ සැකයක් විදියට. පාර හරි ගිහිල්ලාද සතිය තියෙනවද සමාධිය තියෙනවද මෙහෙමදී ගුරුවරෙක් නැතුව මේ භාවනා කරන්න හොඳද මම ඊයේත් මෙතෙන්ද ගියා අදත් මෙතෙන්ද ගියා හරි පාළුයි මේ පාළුව මත මේ කරන විමසුම මේ ප්‍රපංච කිරීමට කට ඇරලා කියන්න බලන් සැකේක. කියන්නේ නීවරණ නැත්නම් සැකේකෙන් නීවරණේ දාගන්න. ඊට පස්සේ ඒක මතින් භාවනා කරගෙන ඉන්නවා හරියන්නේ හරියන්නේ මේක කරන්න බෑ එක්ක ගුරුවරයෙකුට කියන්න එක්ක කමටහන් උද්ද කරන්න මම දැන් මොකද කරන්නේ අර පෑදීජියට බොරදී දාගන්න. එතන යට අනුශයක් තියෙනවා. අපි හිතන්නේ ඒක අටුවාචාර්ය වංශ සඳහන් කරන්නේ උභයපක්ක සම්තිරණ වශයෙන් විචිකිච්ඡා වංචේති කිය. මම මේ දෙපැත්ත ගලපෑමයි කරන්නේ. මේක භාවනා කරන කෙනෙක් කරන්න ඕන දෙයක් නේ. මේ නොදන්න තැනට යන්නේකද කරන්න ඕනේ. එහෙම නැත්නම් මන්ට යන පාර දැනගන්න ඕනද මම ඉන්නේ දැන් උද්‍යප්පේ ඥානෙද සංකාරූපේක ඥානෙද කොතනද කියලා ලේබල් එක ගහගත්තොත් හොඳ නැද්ද? ඉතින් ඊට පස්සේ සැක උපදිනවා. මේ හිතන්නේ දෙපැත්ත සංසන්දනය කිරීමක් කියලා. නමුත් විචිකිච්ඡාව වංච කරන්නේ. නොදැනත් අපි පොහොර දාන විචිකිච්ඡාට ඒ නිසා හිතා ගන්න තියෙන්නේ මේ ආනාපාන දිගේ යනවා නම් කෙලෙස්වල ගෙවා දැමීමක් තමයි සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාවට තමයි වැටෙන්නේ. රාගානුසී දෝසාසන නැතිවීමයි සිද්ධ වෙන්නේ. ආනපනේ ගෙවන් කිරීමයි වෙන්නේ. මේකේ ඉnde ඉnde ඉnde ඉnde මේකයි මාර්ගය මේකයි මධ්‍යම ප්‍රතිපදාව කියන දිඨින්ච අනුපගාම වැරදි දෘෂ්ටිකටපත් නොවි දස්සනේන සම්පන්නෝ මේකෙන් ඉස්සරහට යන්නේ නික්ලිෂි මාර්ගයයි අනේ මගේ හිත ඇහැ අල්ලාගෙන කන අල්ලාගෙන නාසය අල්ලාගෙන දිව අල්ලාගෙන කය අල්ලාගෙන හිත අල්ලාගෙන ප්‍රපංච නොකරවා ඒ අනුව බලනකොට මේ ආනාපානේ පවතින එක නික්ලේශී තනක් ඒ නිසා මට මෙයම සරණ වේවා කියලා පහළ වුණොත් අපි මේ අනුසය පිළිබඳව ගැඹුරු අධීක්ෂණයකට යන්න. ගැඹුරු පරීක්ෂණයට යන්න. ඒ වෙනුවට අපිට හිතවිල්ලක් ආවයි කියලා හිතමු. සැකය බලන්න මේ සැකේ කොහෙන්ද ආවේ සැකේ එන්නේ මමයා බය වෙච්ච නිසා. සක්කාය දිට්ඨිය දෙදරන නිසා. සක්කාය දිට්ඨිය කියන දැන් යන පාර නම් හරි නෑ. එන්නකොට හරි නෑ. ඒක නිසා කොහෙන් හරි රූපය සද්දයක් ගන්ධයක් රසයක් අල්ලන ඇහැ කන දිව නාසය අල්ලන ආනපන කරලා පිටපොටකට යන්න හදන. ඉතින් මේ හුඟ දක්ෂ ප්‍රශ්න කියලා සැක වලට පොහොර දෙමීම නිසා නොදැනුවත්වම පුරල් වීගෙන යන සක්කායදිට්ඨිය නැවත තහවුරු වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් මාන්නේ තහවුරු වෙන්න ඉඩ තියෙනවා. නැත්නම් ආශාව තහවුරු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා කවදා හරි ඒක තියෙනවනම් සැක නැතුව ප්‍රශ්න කරන්න ඒක හොඳ ධර්ම සාකච්ඡාවට හොඳ මාතෘකාවක්. කවදා හරි ඇතුළෙන්ම Tamanට තේරෙන පටන් අරගත්තොත් මේ සුවවේගන යන වැඩපිළිවෙලේදී හිත ඕනකට වැඩිය ස්මාර්ට් වෙන්න හදනවා. එහෙම නැත්නම් අතිධාවනකාරී වෙන්න හදලා අමතර සැක උපදන දෙයට පොර දාන්න යන නරකයි කොහෙන්ද මේ ප්‍රශ්නේ මතුවෙන්න ගත් කියලා බැලුවොත් මේ සක්කාය දිට්ඨි පිළිබඳව දිඨානුසයෙන් එන්නේ කියලා. නැත්නම් මානානුසයෙන් එන්නේ කියලා. එහෙම නැත්නම් මේ රාගානුසයෙන් එන්නේ කියලා. මේක දැක්කොත් හතුරෙක් අපිට පිටින් නෑ මෙච්චර පිරිසුදු තත්ත්වයට යන්න ගියත් හිත දක්ෂයෙක් කියලා හිතලා තීක්ෂණ බුද්ධිය කියලා හිතලා සම සමා දෙපැත්ත සලකා බලන මධ්‍යපන්ති මධ්‍යම සාධාරණ විනිශ්චයකාරයෙක් වශයෙන් මේ උත්සාහ කරන්නේ මොකද්ද නෑ මේ අනුසයකට පොර දෙමින් ඉතින් ඒකේ ඉන්න වෙලාවෙදීම තේරෙනවා නම් මේ හිත කූඩල කොට්ටේ උඩ ඉන්න කැමති නැතුව වගේ නික්ලේශී බවට කැමති නැහැ මොකක් හරි කෙලෙසක් ඇති කරගන්න හදනවා. අන්න ඒක දැකවත් දවස් තියෙනවා මේ සංසාරේ පුරාවට අපි මොකද්ද කරලා තියෙන්නේ. සංසාරේ පුරාවට කරලා තියෙන්නේ මේ පයින් රීල උන්ට ඉනිමම් බඳින එක තමයි. හිත පයින්නේ වට උදව් කරලා තියෙනවා. කවදද මම මේක දැක දැක දන දන දික්කින් චනුපගම්ම සීලවා කියලා දැක දැක දන දන කරන්නේ. මෙතෙන්දි බුදුහාමුදුරුවෝ මොකද කරන්න පුළුවන් කියලා ඊට අන්න මුන්නවක්ත්ම කරන්නේ. මොකද මේ පුද්ගලයාම බණ අහලා ඒ පුද්ගලයා මේක මට අනේ භාවනා කරන වෙලාවදී මට මගේ උපදේශය ඉස්සරහට මතුවේවා කියලා චින්තාමය ඥාන ඇතුව භාවනාවට ලැහැත් වෙලා ගියොත් මේක තේරුම් ගන්න චිත්තක්ෂණයම සුව වෙනවා. ඒක තමයි උනේ අනාථ පිටික සිටුසුමාට. එතකොට ඇඬුම් ආවා මේ මරණ වේදනාවෙන් දැදිව අනේ මට මේ ස්වාමීන් වහන්සේ මේ හයිය අතිතේ වෙලාවේ මට මේක කියලා දුන්නේ නෑනේ කියලා ඇඬුම් ඇවිල්ලා කියනවා ඔයගොල්ලෝ අඬන්න එපා. අඬන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ඇඬුණයි කියලා බය වෙන්නත් එපා. ඒ වෙලාවේදී තීරේ අපිට කිටින් පිටින් කිසිම හතුරෙක් නැහැ. එකම හතුර මේ කෙලෙස්. ඒකට හැබැයි මේ හරියට තැනට ගිහිල්ලා එයා දැනගෙන සර්පයාගේ බෙල්ලෙන් මල්ලනවා වගේ ඇල්ලුවොත් මේ අවුරුදු 2600 කට ඉස්සලා නෙමෙයි බුදුහාමුදුරුවෝ පහළුනේ දැන්මයි කියලා හිතේ. උන්වහන්සේගේ ධර්මයේම කාලයට පිලුණු වෙන ධර්මයක් නෙවෙයි සජීවී ධර්මයක් කියන්නේ කවදා හෝ මම ඒ කෙලෙසක් මතුවෙනකොටම බය වෙන්නත් එපා ආස කරන්නත් එපා මේ එක එකනා එක එකනා නිකන් සබම් බුබුලු මතුවෙන්න වගේ අන්ධකාර වෙනකොට අහසේ තරු මතුවෙන්න වගේ මතුවෙන හැටි දැකලා ඉතින් ඒ ඒ වශයෙන් අඳුනගත්ත වෙලාවේදී තේරෙනවා බුදුරජාණන් වහන්සේ කරන්න තියෙන කටේ සේවය කරලා තියෙනවා ධර්මයේ දේශනා කළා තියෙනවා. අපි හරියටම භාවනායෙත් යන්න ඕනේ. ඊට පස්සේ අපේම උපදේශය මතක් වෙච්ච වෙලාවෙදී තමයි අපිට ධර්ම ස්වභාව මේ කෙලෙස් වල තියෙන වීතික මට්ටම, අනුසේ මට්ටම, පරිඋත් ทาน මට්ටම තේරෙන්නේ. ඒකට ධර්මයේ දකින්නවනම් මේක ධර්මතාවයක්. හේතුබල ධර්මතාවයක් මිස මට ඒ වෙලාවේ ආනාපානෙ ඉන්නතුව මේ සද්දට ඵලයන් කියලා කියන්නේ මෞංකාර දෙයයන්ාංශෙවත්. එහෙම නැත්නම් අල්ලපු කිසි මනසගේ හුනියමක්වත් එනසම් තමන්ගේ කෙලෙසයක්වත් නෙවෙයි. ධර්මතා මේ මගේ කෙලෙසයක් කියාගත්තට පස්සේ තමයි අපි කනගාටු වෙන්නේ. හුඳට ගමනක් නැහැ. මේ කෙලෙසයකටවත් මම මාගේ කියාගන්න එපා යන්ත්‍රේ දැක ගන්න. විවෘතෝ තිබ්බට පස්සේ මේකට එක එක විස බීජ වැටෙනවා. ඒ විස බීජ වැටෙන දකෝ මේ අපි මේ පරිශීණය කරන්නේ. විස බීජ පණ ඇස්පන අපිට වැටෙන්නේ. විස බීජ අස්පන අපිට වෙනකොට මෙන්න මේකයි මම අයින් කරපු ටික දැන්නයි මේකයි එන්නේ ආඹට කරන්න පුළුවන් හරිය කරපන් මට අවබෝධය තියෙනවා මට සතිය තියෙනවා මට සමාධිය තියෙනවා මම නෙවෙයි හිත සලාගන්නේ කිව්වොත් අර කෙලෙසේ හේමම මේ හිත එළියට භාජනය වෙච්ච විස බීජ වගේ මිය පරලෝය හිත සලාගන්න එපා නොසලී බලන්නේ හිටියොත් අපිට තේනවා ඒ නොසලෙන හිත මතින් සති ඉන්ද්‍රිය සති බලයක් වඩපත් වෙනවා ඒ කෙලෙස් කොච්චර කොච්චර ಜಾති සෙල්ලම් කෙරුවත් ඊ ගාව චිත්තක්ෂණේ සතුටුමත් වෙන්න පුළුවන් ශක්තිය නැති කරන්න කෙලෙස් වලට බෑ. ඒ හොඳට මතක තියාගන්න මනුස්සයාට තියෙන උසස්ම දායාදේ තමයි මුල්ම මානව අයිතිවාසිකම තමයි ඔය කොච්චර කෙලෙස් වලින් අපි කෙලෙස් උනාත් සැක කරත් ප්‍රපංච කරත් ඊ ගාව චිත්තක්ෂණේ සතුටුමත් වෙන්න තියෙන ප්‍රභාවය පින ශක්තිය නැති කරන්න පුළුවන් කෙනෙක් නැහැ. නැති කරන්නේ අපේ පශ්චාත්තාපෙම. අපි පශ්චාත්තාප වුණොත් අවස්ථාව පැන ගන්නවා. පශ්චාත්තාප වෙන්න එපා. පශ්චාත්තාපේ අපිට ඇති වැඩක් නෑ. අපි සාක්‍ය සිංහේ වගේ. සාක්‍ය දීතා සාක්‍ය පුත්‍රගේ මත තියන්නේ මගේ හිත දැන් කෙලසිලා තියෙනවා. ආනපනේ පා කරලා මට දැන් ගන්ධකට ගිහිල්ලා. මම රසකට ගිහිල්ලා. එනත්තම් කයි පහසට ගිහිල්ලා කමක් නැහැ. මං ඊගා චිත්තක්ෂණේ ඔක්කොම පැත්තක දාලා ආයෙත් ආනපන කියනනම් බලනවා. එහෙම නැත්නම් නොසලින මනසක් මත කරගන්නවා කිව්වොත් අපි මේ මරණාසන්න වෙලාවේදී අර අනාථ පිටික සිත්සුම ඇති කරගත්තා වගේ මේ කෙලෙස් වලටම වාංගු වෙලා කෙලෙස් වලින්ම ගැම්ම අරගෙන කෙලෙස් වල ක්‍රියාකාරීත්වය දක්නවා කියලා කියන්නේ කෙලෙසයක් නෙමෙයි. ඒ ලොකු පිනක්. ඒ මිනිස් ඊටක කරන්න පුළුවන් ලොකුම ආර්ය පරිශ්‍රණයේ ආර්ය පරිශ්‍රණයේ සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ශිළු දිනාටම සනසිමුදා වේවා කියන ප්‍රාර්ථනාව දැන් වෙලාව 11යි. 11ට ආසන්නයි. ඉතින් මේ මේ වෙලාව හැටියට අවස්ථාව හැටියට කිව යුතු ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා අපිට වෙන 10ක් 15ක් විතර ගන්න පුළුවන්. ඉතින් මම කියනවා එහෙම තියෙනවා නම් මතු කරන්නයි කියලා අපි නැත්තම් ඊගාව අංකයේ වෙන ගිලම්පස ටිකක් කරන සක්මනට බහින්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා නම් මතු කරන්නයි කියලා මම ඉල්ලා හිටියා. ප්‍රශ්නේ හොඳයි. නමුත් ඒකට කලිසුදු උත්තරයක් නැහැ. ප්‍රශ්නේ මෙහෙමයි මම නැවත උච්චාරණය කරනවා නම් උපදේශ පන්තිය අරසා කරලා භාවනා කරනකොට ආස්වාසේ සහ ප්‍රස්වාසේ දෙක අතර වෙනස්කම් ආස්වාසේ ප්‍රස්වාසේ වෙනස් වෙන හැටි බලන්න යනකොට ආස්වාසේ හැපෙන තැන එකක් ප්‍රස්වාසේ හැපෙන තැන එකක් කියන එක ප්‍රകൃතියෙන් වෙන්න පුළුවන් නැත්නම් එහෙම බලාගෙනකොට හිතේ මායමත්ම වෙන්නේ කියලා. ඒක නැවත නැවත පරීක්ෂා කරන්න. ඒ වගේ ඊටාම සියුම් දේවල් වල හරි මේ වෙස්මාරු සිද්ධ වෙනවා. ඇතුල් වෙනකොට වම් නාස්පුඩුවේ පිට වෙනකොට දකුණු නාස්පුඩුව වෙන්න පුළුවන්. නැත්නම් ඇතුල් වෙනකොට නාසික අග්‍රේ පිට වෙනකොට උඩු තොල උඩ වෙන්න පුළුවන්. ඒ වෙනස් වෙනකොට දැන් මම කොතනද හිත තියන්නේ කියලා ප්‍රශ්නයක් එනවනේ. එතකොට එකට එකක් එතකොට එකක්. එතකොට අපේ ලොකු සාහනංශ කිව්වේ ඒ ප්‍රදේශෙම අල්ලලා මේ සිල්ලු ඇටයක් විතර ප්‍රදේශයක් හිතේ ලකුණු කරගන්න කියනවා මේ ඇතුලේ හිත තිබ්බොත් ඇති කියලා. එතකල්ල මේ දෙකටම පොදු ලොකු තැනක හිත අලවනවා. අලවගෙන ඉවල භාවනා කරගෙන කරගෙන යනකොට ඒකම උපකාර කරගන්න පුළුවන් සමාධිය වැඩි වෙනකොට මේ දෙක අතර පරතරේ ඉන්නේ ඉන්නේ සියඹලෑට එකට කඩල පළුවකට මුංගට පළුවට අබෑට එකට වගේ පුංචිලා පුංචිලා එක තැනටම එන්න පටන් ඒකම අපි උපකාර කරගන්නව අර ලොකු ආලෝක ලපේ නැත්නම් අපි හිත හිතාගත්ත එක ඒ කමන්නේ ඒක ඇතුලේ හැසිරුණාට කමන්නේ කාය පුරා විසිරී යනවා නෙවෙයි අතීතනාගට හිතනව නෙවෙයිනේ. ආන්නෙම කරන යනකොට එන්නේ එන්නේ එන්නේ ඒක හරියට නිකන් මේ පිටික ටෝච් එක ගහලා කරකෝලා ફોකස් එක හදාගන්න. ඒ වගේ එහෙම ඊට හදාගන්න. අතනදි තියෙන ඇත්තට මේ දෙක අතර පොඩි මායාවක්. මායාවක් කියලා කියන්නේ පහන් දැල්ලක් දිහා බලනකොට අපි දන්නවා ඒක ඇතුලේ වැඩ ගොඩක් යනවනේ. ඒක දිහාම බලන්න හිටියොත් සලි සලි සලි සලි තියෙන. ඇතින් බලනකොට නම් පේන්නේ පහන් දැල්ල ස්ථිරව තියෙනවා කියලා. ඔය බලන්න හිටියොත් නැත්නම් බිම වාඩි වෙලා ආව තියෙන තැනක හෙවණැල්ලේ මායිම දිහා බලනින්ද ඉර එළියයි හෙවණැල්ලයි අතර මැද කළු හෙවණැල්ල කළුයි ඉරේ සුදුයි නම් අද්දර දිහා බලනින්ද කොච්චර නලියනද මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම මෙවි තියෙන කවදාකවත් මේ කළු සුදු අතර පිරිසුදු ඉරක් නැහැ ඒක අතර තියෙන්නේ අච්චාරුව සැලඩ් එකක් ඒක දිහා බලනකොට ඒ සැලිසැලි තියෙන මොකද ඒක නිතරම හෙල්ලිලි වෙනස් කියන්නේ. ඒ වගේ ආස්වාස වදින් තන ප්‍රස්වාදයෙන් තන තාම සියුම එල්ල වෙන්න හදනකොට ඒක අතර මේ ස්ථිර කළු සුදු වෙනසක් නැහැ. තන මාරු කරනවා ඇඟට නොකිය. මේක සැකයක් වෙනවා හිතන දෙයක්ද ඇත්තක්ද? හැබැයි වැඩේට හිතේදිලා කියලා නම් මට කිය. දැන් සතියේ තියෙන. මේ සැකේ ඇතර බය වෙන්න දෙයක් නෙමෙයි හිත එකලස් වෙන බවට නැත්නම් සියුම් සුසර වීමකට ලෑස්ති වෙනකොට ඒක නිකන් මේ කියනවා ඔකෙස්ට්‍රා එකක් සෙල්ලම් කරනකොට සංගීත බහන්න කට්ටිය එකතු වෙලා එක গিitar එකක් තියෙනවා ඇවිල්ලා නැහැ වයලින් කරන වාදනය කරන එක නා ඔක්කොම යඩ කරනවා අර গিitar එක නිකම්ම සද්ද වෙනවලු අර ভাইබ්‍රේෂන් එක ඔකෙස්ට්‍රා එකම යනවනම් නිකන් තියෙන එක ඉබේම ඒ තත් සද්ද වෙනවා. එතකොට ඒක නිකන් හරි සැකයක් වෙන එක හරියටම කොහොමද මේ සිම්පනි එකට වැඩ කරන්නේ කියලා ඒ වෙලාවේ. ඒ යන සිම්පනි එක හැටියට මේවා ভাইබ්‍රේට් වෙන්න පටන් ගන්නවා. ඒ වගේ හුදට ආනාපානේ සුසර වුණොත් කයද හිතද අකය ආනාපානේද ඔක්කොම ඒකට නිකන් නතු වෙනවා. නතුනට පස්සේ කරන දෙයක්ද කරන දෙයක්ද කියන එක අල්ලා ගන්න බැරි වෙනවා. මෙන්න මෙතන තමයි ඇත්තටම අපේ කයේ සුව සේවාව කියන එක සිද්ධ වෙන්නේ. ලෙඩ සුව වෙන හැටි, ටෙන්ෂන් එක බහලා යන හැටි සිද්ධ වෙන්නේ. ඉතින් මේ වෙලාවේදී ඇත්තටම විනිශ්චය කරන්න ඕනේ. මේ දෙක වුණත් කමන්නේ, හිතුවත් කමන්නේ, හිතලා බේගුණත් කමන්නේ. මේක දැකපේකත් ලොකු දෙයක් කියලා පොදු තැනක හිත තියාන භාවනා කරන්න කියන එක තමයි කියන්නේ. එහෙනම් ඒක සඳහා කියන්න තියෙන්නේ නොදැරිය හැකිනම් මෙනේ කරන්න. දැරිය හැකිනම් ගණන් ගන්න නැතුව අනපන්ට යන්න. නොදැරිය හැකි ගඳක් එනවනම්, නොදැරිය හැකි රසක් එනවනම් මෙනේ කරන්න පටන් ගන්න. මොකද ගමන්ට බාධායි. එහෙම නැතුව ගඳ දැනෙනවා නමුත් අනපනෙ පේනවා නම් එතන ගඳ දැරිය හැකිනම් අනපනෙ දිගේ යන්නේ. ඒකට මම කියන්නේ සාමාන්‍යයෙන් අපි වාහනයක පාරේ යනකොට ලංකාවේදී එක බොහොම ප්‍රසිද්ධයි. පාරේ වලවල් තියෙනවානේ. ඒ හැම වලකටම වාහනේ නැත කරන්න ඕනේ. ෂොක් ඇබ්සෝබර් එකට ගන්න පුළුවන් නම් යන්නේකයි තියෙන්නේ. මොකද සමහර වලවල් තියෙනවා වැදුනොත් කාර් එකට හොඳ නැහැ. ඒක පොඩ්ඩක් ස්ලෝ කරලා යන්න. සමහර දැන් තියෙනවා පදාසෙම මඩ. එතකොට නතර කරලා පාර හදලා ඊට පස්සේමයි වාහනේ ගන්න. ඒ වගේ හැම වලකටම වාහනේ නතර කරන්න කියනත් හොඳ නැහැ. කිසිම වලකට නතර කරන්න එපයි කියනත් හොඳ නැහැ. පාරේ තියෙන වලවල් වල හැටියට පිළියම් කරගෙන යන්නේ සාමාන්‍ය හොඳ සස්පෙන්ෂන් දින කාර්යයක නම් පොඩි වලකට දෙකට වැටෙනකොට ප්‍රශ්නයක් නැහැ. නිතර නිතර වලවල් කියනවනම් අපි ටිකක් ස්ලෝ එකේ යන්නේ ඒක කාර්යයකට හොඳයි. ඒ වගේ තමයි මේ ගඳක් රසක් ආපු බලියට සියල්ල මෙනෙහි කරන්න යනවායි කියලා කියන්නේ ආනාපානේ පාවා දීලා අර දරන්න පුළුවන් භාවනාවට යට කරන්න පුළුවන් දේවලු ප්‍රධාන දේවල් බවට පත් කරගන්න හදනවා ඒක එච්චර ඥානන් විතරයි. දැරියගේ ගඳක් නම් දැරියගේ රසක් නම් ආනාපානෙම සරණ කරගෙන යන්න එතකොට ඒව නිකන් මේ මතක තිබ්බ නැති හීනා වගේ. රාතිසි අපි හීන දැකට හැම එකම මතක නැහැනේ. නිකන් හීන දැක්කා තමයි ඒ වෙලාවට ඒක ඇත්තයි. නමුත් ඒකේ ගන්න දෙයක් නැහැ යන්නේ නැහැ. ධාතු මනසිකාරය කියලා කියන්නේ අර අනාකූල ප්‍රවාහය ආකූල කිරීමක් කියලා මම කියනවා. අනිච්ච දුක්ඛ බලන්න හදනවා ධාතු මනස්කාරයෙන් බලන්න හදනවා ඇහැට හිත යොදනවා කනට හිත යොදනවා මේවා සේරම මේ බන පටලවා ගැනීමක් කියලා මම කියනවා. මේ ලස්සනට ආනාපානෙන් පෙන්නගෙන ඉන්න තියේදී ඒකට කියන්නේ මොකද්ද මේ? ලියන්න තියෙන මල්ල ඔබල බලනවා. ධාතු මනස්කාරය එනවනම් එයි. ඔය අපි දෙන්න හදන්නේ හිතේ. දන්න මූල ධර්මයක් දාන්න හදන ලස්සනට ඒක මල පිපිගෙන එන එක පුප්පනවයි කියලා කියන්නේ. මල් පුප්පනවයි කියලා කියන්නේ පුප්පනවා කියන්නේ ගමේ කියන්නේ කේන්ති යන මිනිහට. පුප්පනවා කියලා. ඒකට වෙල්ලංගිල ගියාම නෙළුම දෙන්නේ පුප්පලා නෙමෙයි. ඕනේ නෑ. ඔක වෙටි බන නිකම් පිපෙන. වෙල්ලංගිලට ආවම ඉතින් පුප්ප ගන්නවා. ඒ නිසා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් පිපේ. පුප්පන්න ගියොත් ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ළඟ ඉන්න කට්ටියට පුප්පනවා. ඔය භාවනා කරන කට්ටියට අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන කට්ටිය සෑහෙන පුප්පනවා. ධාතු මනසිකාරයට ගිය කට්ටිය සෑහෙන පුප්පනවා. හරි අරගෙන. මං නම් දැන් ධාතු මනසිකරණ එයා තාම භාවනා කරනවා එයාට තාම ධාතු මනසිකරයක් දන්නේ නැහැ කිය. ඇත්තටම කියනවා නම් ওই ලක්ෂණ තේරම සතිපට්ඨානේ කියලා දෙන කරගෙන යනකොට තේරෙයි. තේරෙන එක හොඳ එක. ආයසින් ගන්න ගියොත් ඒක එච්චර මෝරලා නැහැ. ඒක ධාතු මනසිකාරේ එනවනම් සාදු කියලා බාර ගන්න. හැබැයි නැති අමෝරාවේ මේ ඇහැට ධාතු මනසිකාරේ කනට ධාතු වාදකේ මොනෙවේ. ආනාපාන දිගේම යන්නයි. එතකොට ඒක බොහොම ස්වභාවිකයි. එහෙම නැත්නම් කිසිම දවසක ව්‍යාව මේ මේ සංකරතා පහල කරන්න යනවා. හැබැයි ඉවසන්න බැරි කමක් තියෙනවා. ඒ කියන්නේ ආනාපානීය මේ කීකරු වෙලා තියෙද්දී ඒක නීරස වෙලා මේක අලු මොනවාරි ටෙම්පරරි දාන්න හිතෙනවා. එතකොට තමයි අපි ඔය එක එක එක එක දේවල් කරන්නේ. එහෙම කරන එක හුඟ දෙනෙක් හිතන එක මේ භාවනාව ඉක්මන් කිරීමක් එහෙම නැත්නම් තමන්ගේ දැනුම උදව් කිරීමක් කියලා. මට නම් පේන්න තියෙන එක අනනවයි කියන එකයි මම කියන්නේ. අවුල් කර ගැනීම. ආලාකුල ප්‍රවාහය ආකුල කර ගැනීමක්. එහෙම නොකරනවා නම් හිමීට ගියත් භාවනාවේ සංකෘතා පහළ වෙන්න භාවනාව විසින්ම මෝරණකොට සති සමාධියනකොට ඒ භාවනාවේ පොදු ලක්ෂණ වෙනකොට පෞද්ගල ලක්ෂණ වල පොදු ලක්ෂණ පහළ වෙනවා. එතකොට තමයි මේ ධාතු මනසිකාරය අනිත්‍ය කණාත්ම වැටෙන්නේ. ඒක මේ උප්පණ්ඩ යන්නේ නැතුව පිපෙන්න දෙන්න කියන එක තමයි මට මතක් වෙන වචන. හොඳයි අපි එහෙමනම් නැවත 12 මාට මෙතෙන්දි රැස් වෙනවා. පැයක ධර්ම සාකච්ඡාවක් සඳහා අය අතරමැදදී අපි දවල් දානේ සඳහා මම වෙලා ගන්නවා මේ අතෝ. ඒකට ගිලම්පසක් සහ සක්පන්ඩ වෙලා ගන්න නැතයි කියලා මම බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.